ඒ නිසා හැම දිනාම බොහෝම වමනාවි. තුනුරුවන් කෙරෙහි සදහසිත ඇති කරගෙන මේ සත්‍යධර්මය අවබෝධ කරගන්න ඕනි කියන කලන අදහස් ඇතුව කලන සිත් ඇතුව මේ දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. විශේෂයෙන් අද ධර්ම දේශනාව සඳහා මාත්‍රිකා කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකාය කියන කොටසට අයිති දෙවෙනි පණ්ණාසිකේ මහා වග්ගයේ තියෙන මජ්ජි කියලා සූත්‍රය. අන්නේ මජ්ජි කියන සූත්‍රයේ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? කුමක් හින්දාද මැද කියන්නේ? මැද කියනකොට තියෙන අන්ත මොනවද? ඒවෙන් අයින් වෙන්නේ කොහොමද කියන ධර්ම කරුණු ටිකක් පැහැදිලි කරලා තියෙන සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය තමයි මම අද දවසේ මේ දේශනාව සඳහා මාතෘකා කළේ. මේ දේශනාව ටිකක් ස්වභාවයෙන්ම ගැඹුරුයි. නමුත් මෙතනදී අපි ඉස්සෙල්ලා මේ කාරණා ටික තේරුම් කරගන්නට ඕනේ. කිනොතනි මේ සසරේ ඇති දුක්සහගත බව අනවරාග්‍ර බව කියන්නේ මුල් කෙලවරක් නොපෙන්න තරම් අති දීර්ඝ බව මේ දීර්ඝ සංසාරයේ විඳින සත්‍ය විඳින දුක් කන්දරාව ගැන බුදුරජාණන් වහන්සේ නොයෙක් විට ලෝකයට දේශනා කරලා තියෙනවා. ඒ දේශනාවන් අපිට පුළුවන් හැටියට ඒ තැන් අපි පෙන්වලා තියෙනවා. ඉතින් මේ දුක් සහගත සසරෙන් අපිට ඈතර වෙන්න නම් කවදා හරි දවසක අපි මේ දුකෙන් ඈතර වෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති ඒ මාර්ගයේ ගිහිල්ලාම අපිට ඊතර වෙන්න වෙන්නේ. එතකොට මේ මාර්ගය වුණත් අපි දන්න පමණකින් අපි හිතන පමණකින් ලෝකෙ තුල අපි හිතන විදිහට තියෙන දෙයක් නෙමෙයි. ඒ ධර්මයේ ඒ මාර්ගයේ බුදුරජාණන් වහන්සේ ලක්ෂණ පෙන්වනවා. ඒ ලක්ෂණ මොනවද කියලා අපි තෝරගත්තේ නැත්නම් හඳුනාගත්තේ නැත්නම් අපි ලෝකයේ තුල අතරමං වෙනවා මිසක අපිට කවදාවත් යන්න බෑ. අපි කියමු අපිට ඕනේ වෙනවා මේ රටේම ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා හොයාගන්නවා. ඒ රටේ ඉන්න බුද්ධිමත්ම පුද්ගලයා හොයන්න කියලා අපි පාරට බහලා යනවා. එයා හොයාගෙන. හැබැයි යාගේ නම මොකක්ද? වාසගම මොකක්ද? කොහෙද ඉන්නේ? එයාගේ හැඩරුව සුදු කෙනෙක්ද මිටි මේ කළු කෙනෙක්ද උස කෙනෙක්ද මිටි කෙනෙක්ද මහත කෙනෙක්ද මේ මොකුත් විස්තරයක් නැහැ. නමුත් හොයනවා. එහෙම විස්තරයක් නොදැන වුණත් හොයන්න පුළුවන්. නමුත් හම්බ වෙන දවසක් මොකද හම්බ වුණත් අපි හඳුනා ගන්න දන්නේ නමුත් යම් කිසි දෙයක් යම් කිසි කෙනෙක්ව යම් කිසි දෙයක්ව හොයන කෙනෙකුට තමන් ළඟ තියාගන්න ඕන විස්තර ටිකක් තියෙනවා. මේ විස්තර ටික තිබුණු පමණකින් අපි හොයන කෙනාව හඳුනගන්න අපිට පහසුයි. එතකොට අපි හොයන කෙනාගේ විස්තර අපි ගාව තියාගෙනයි හොයන්නේ. විස්තර දන්න තරමට පහසුයි කිව්වි අපි කියමු අපි හොයන්නේ දැන් අපි බුද්ධිමත්ම කෙනා අහලා තියෙනවා. එතකොට අපි කියමු බුද්ධිමත්ම කෙනාගෙන අපි අල්න මුද්ධියයි කියලා. දැන් හොයාගෙන යන යනකොට හම්බ වෙන මුදියන්ට කියලා. නමුත් ඔය නම් තියෙන එක්ක එකේ බොහෝයි ඉන්න පුළුවන්. නම තිබුණු කොමනකින් දැන් අපි ආ මේ බුද්ධිමත් කෙනා හම්බුනේ කියලා සමහර විට මෝඩම කෙනෙක් අල්ලගත්ත වෙන්න පුළුවන්. නමුත් අපි හොයන කෙනා මුදියන්සේ එයා ඉන්නේ අහවල් නගර කිට්ටුව. හැබැයි එයා ටිකක් උස කෙනෙක්. එයා සුදුයි. එයා ගමේ මූණේ තියෙනවා ලප් කැලලක්. කියලා මොනවාරි විස්තර දැනගත්ත ගමන් මුදියන්ට කෙනෙක් හම්බ වුණා. මෙයා හැබැයි උස කෙනෙක් නන් නෙමෙයි. කියපු විදිහ ලප් කැලලකුත් නැහැ නම් මෙයා නෙමෙයි කියලා අතහරින්න ඕනේ. ඒ වගේ හොයන කෙනා ගැන විස්තර දන්න පමණකින් හඳුනා ගන්න පහසුයි. නැතිනම් මෙන්න මෙයා මුදියන්ත කියලා කවුරු හරි අපිට දැක්කොත් දැක්කපු වෙන්නපු පමණකින් එයා ගන්න වෙනවා හම්බුනා කියලා. ඒ වගේ අපි අහලා තියෙනවා මේ දුක් සහගත සසනෙන් ඈතර වෙන්න පුළුවන්කම තියෙන්නේ ඈතර වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වඩපු කෙනාට විතරමයි කියලා. දැන් අපි ආර්ය අෂ්ටාංග මාර්ගය හොයාගෙන යනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එක එක්කෙනා මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා එක එක්කෙනා ඉදිරිපත් කරනවා. දැන් ප්‍රශ්නේ අපි කොයි කෙනා කියන එකද ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අර බුද්ධිමත්ව ප්‍රණා හොයාගෙනකොට නිමන්න ගොඩාක් ඉදිරියපත් වෙනවා. මුදියල් සල ගොඩාක් ඉදිරියපත් වෙනවා. දැන් කොයි මුදියන්ද අපි කොලබගන්නේ? එතකොට ඒ වගේ දැන් අපි ගාව තියෙන්න ඕනේ දැනුම් ටිකක් තියෙනවා. ඒක ඒ දැනුම කිසිම උපාසක කෙනෙක්ගෙන්වත් උපාසිකාවකින්වත් ස්වාමීන් වහන්සේ නමකකින්වත් වික්ෂණිකකින්වත් අහගත් එකක් නෙමෙයි. කෙලින්ම බුදුරජාණන් වහන්සේම දේශනා කළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීමක වචනෙන් පෙන්නපු කෙල ඉකරගෙන තියෙනවා. විස්තර ටික. හැමෝම ආර්ය අෂ්ටාංග මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේ මාර්ගය තමයි දුක නැති වෙන්නේ දුක නැති වෙන්න මෙන්න මේකම කරන්න මේ தත්ත්වයටපත් වුණාම මේක ගත්ත ගමන් සුවපත් වෙනවා. කියලා තමයි ඔක්කොම ඉදිරිපත් කරන තම තමන් ගාව තියෙන කොටස්. එතකොට අපිත් ඒ අතරේ ඒ කෙනෙක්. නමුත් මේකින් උතුම් ළඟ තියෙන්න ඕන දැනුම කවුරු කියන කාගේ භාෂිතයේද සුභාෂිතයේ හරියටම දර්ශනය පෙන්වන්න නැත්නම් නිවැරදි මාර්ගය පෙන්වන්න කවුද කියන එක බලාගන්න ඕගොල්ලෝ පුළුවන්කම තියෙනවා ඒ හැකියාව එන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ධර්මය ඔයගොල්ලෝ ඉගෙන ගන්න තිබුණා ඒකට අපිට ගොඩාක් වටිනා උපකාරයක්. චීතර ලොකු පිටුහල කියලා මේ මජ්ජි සූත්‍රය. ඒ මජ්ජි සූත්‍රයේ පෙන්නනවා මෙන්න මේ මේ මේ දේවල් අන්ත. මේ කුමන හෝ තැනක ඉඳ ඉන්නවනම් කුමන හෝ තැනක් හිතට හසු වෙලා කියනවනම් තාම මධ්‍යම ප්‍රතිපදාවේ නැහැ. මේ වගේ අන්තයක මිදිලා ඉඳ දන්නේ නැත්තම් එයා මධ්‍යම ප්‍රතිපදාව තාම දන්නේ මා තාම බැරි වෙන්න පුළුවන් අන්තය අතහැරලා ඉඳ නමුත් අන්තය අතහැරලා ඉන්න ඕනේ හැටි මේවා අන්ත කියලා මේවා තුල මධ්‍යම ප්‍රතිපදාව නැහැ කියලා එයා දැනගෙන තියෙනවා එතකොට ඒ අන්ත ටික අපි දැනගෙන හිටියොත් කවුරු හරි මධ්‍යම ප්‍රතිපදාව කියලා දේශනා කරනකොට කොතනින් හරි අහන්න ලැබෙනකොට අපිට පුළුවන් මේ දේශනාව දහමට ගලපලා විනයට ගලපලා බලන්න මේ දේශනාව තුල මේ කියන අන්තවලට හසු වෙලාද තියෙන්නේ. මේ අන්ත තුල ඇතුළ අන්තවලට ඇතුළත්වද මනස පවතින. මේ කියන අන්තයන්ගේ මිදිලා මධ්‍යම ප්‍රතිපදාව උපදිනවද මේ න්‍යාය තුලින් කියලා තේරුම් කරගන්න පුළුවන්. එහෙම වහලනකොට බහැලෙන්නේ නැතිනම් සැකඳෙන්නේ නැත්නම් ඒක බහැර කළ යුතුයි. පුද්ගල සද්ධාව පැත්තකින් තබලා ඒක බහැර කළ යුතුයි. ඉතින් ගලපනවා නම් පුද්ගල සද්ධාව පැත්තකින් තබලා පුද්ගල අශ්‍රද්ධාව පැත්තකින් තබලා ඒක ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ තුරුවන් පාණ්ඩ ඉස්සරලා මහා නිදාන සූත්‍රයේ ලෝකිත දේශනා කළා දේශනා කරපු ක්‍රමයක් කොටසක් තියෙනවා. මොකද්ද? කවුරු හරි කිව්වොත් මොකද මේ අනාගතේ දැකලාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේකයි සද්ධර්මය කියලා මම මේ ටික බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ බුදුරජාණන් වහන්සේගෙන්මයි ඇහුවේ අහගත්ත කියලා කවුරු හරි කිව්වොත් ඒත් ඒක පිළිගන්න එපා කියනවා බුද්ධ ආගමේස. ඒක බැහැර කරන්නත් එපා. සුත්තේ ඕතාරේ තබ්බාන විනය සංගස්සේ තබ්බාන ධම්මතා උපනික්ෂිත තබ්බාන සූත්‍රයට බහලා බලන්ට විනයට ගලපලා බලන්ට ධර්මයට ගලපලා බලන්ට ගලපනකොට ගැලපෙන්නේ නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වයි කිව්වත් මෙයාට වැරදිලා කියලා බැලඳ කරන්න. ගලපනකොට ගැලපෙනවා නම් බොහොම හොඳයි කියලා සද්ධායෙන් ගන්න. ඊට පස්සේ සංඝහපදේශ මුළු සංඝ රත්නයම අද ඉන්න මෙන්න මෙහෙම කියනවා කියලා කිව්වත් ගන්න එපා කියනවා. ඒක සූත්‍රයේ විනයට ධර්මයට බහලා ඒ සූත්‍රයේ විනයට ධර්මයට ගැළපෙනවා නම් මේක හරි කියලා පිළිගන්න ගැළපෙන්නේ නැත්නම් මුළු සංඝ රත්නයටමත් මේ වචනේ වැරදිලා කියලා බැනර කරන්න. මේ කියන ක්‍රමය හරියන්නේ. සම්බහුලත්වය රාගදේශ බොහෝ භික්ෂුන් වහන්සේලා මේ විදිහට කියනවා කියලා කිව්වා. කිව්වොත් ඒ දේශනාව ගන්නත් එපා බහැර කරන්නත් එපා මේ වගේ සූත්‍රයක ධර්මයක විනයට ආදේශ කරලා බලන්න ගැළපෙනව නම් ගන්න නැත්නම් බහැර කරන්න. ඒකත් හේරා ප්‍රදේශ දක්ෂ වික්ත පඬිත එක් තෙරුන් වහන්සේනමක් මෙහෙම කියනවා කියලා කිව්වා. ඒත් ඒක ගන්නත් එපා, බැහැර කරන්නත් එපා. මේ වගේ ධර්මයට, සූත්‍රයට, විනයට ආදේශ කරලා බලන්න. ආදේශ කරනකොට ගැළපෙනවා නම් පිළිගන්න. ගැළපෙන්නේ නැත්නම් ඒ තෙරුන් වහන්සේටත් වැරදිලා කියලා ප්‍රතික්ෂේප කරන්න. කියලා ඔන්න ඔය අවවාද දීලා තමයි බුදුජානක පිළිමම් ගැටි. එතකොට කවුරු හරි ඕගොල්ලන්ට ওই හතර පොලෙන් තමයි අපිට යමක් ලැබෙන්නේ. බුදුහාමුදුරු කිව්වයි කියලා හෝ මහා සංඝරත්නයම කියනවා කියලා හෝ බොහෝ වික්ෂුන් වහන්සේලා කියන එකක් හෝ දක්ෂයි වික්තයි පඬිතයි කියන එක හාමුදුරුවක් මෙහෙම කියනවා කියන න්‍යායකින් තමයි අපිට හම්බ වෙන්නේ මොනවා ඒ හම්බ වෙන දේ හරිද වැරදිද කියලා ගලපන්න අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඒ ටිකට ගලපලා බලලා ගැලපෙනවා නම් ගන්න. ඕනම කෙනකින් ගැලපෙන්නේ නැත්නම් බහැර කරන්න වෙනවා. අන්නේ හම්බ වෙන මොනම හරි දෙයක් ගන්න නැතුව දහමට විදිහට ගලපලා ගන්න පුළුවන් නුවණ ඇති වෙනවා මෙන්න මේ ටික. සසරට සාපේක්ෂව පුදුමාකාර වාසනාවක් වෙයි අපිට මේ අන්ත ටික වෙන්න මේකයි අන්ත වලට නැතුව මැද ඉන්නේ මෙන්න මේ ටිකයි කියන ටික ඉගෙන ගත්ත පමණකින් මේ දීර්ඝ සංසාරේ අපිට හම්බුනේ නැත්තේ ওই ටිකමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙකුට කියනවා නම් උදේට අඩයටි පාරවල් 100යි දවල්ට 100යි හවසට 100යි දවසට අඩයටි පාරවල් 300 ගානේ අවුරුදු 100ක් ඔබට ගහනවා හැබැයි අවුරුදු 100කින් පස්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවනවා කියලා කිව්වොත් මහානේ ශීඝ්‍රව කැමති වෙන්න ඉක්මනට කැමති වෙන්න. ඒක පුදුම ලාභයක් වෙන. ඇයි? දවසට අඩ යටි 300 ගානේ අවුරුදු 100ක් පුරාවට ගුටි කන පහරවල් ගණන ගණන් කරන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් එතනකින් ඉවරයි. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීමේ සසරේ ඉන්නකොට ගුටි කන්න වෙන අඩ යටි පහරවල් ගණන ගණන් කරන්න බෑ මහන්නේ කියනවා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන එත පොදුවත් මහණෙනි මම දුකෙන් දුන්නසින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කියන්නේ සැපෙන් සතුටින් අවබෝධ කරගන්න කියනවා කියලා. නමුත් මේ ධර්ම අවබෝධ කරගැනීමේ වටිනාකම බුදුරජාණන් වහන්සේ දෙන්නවා. ඒකම මේ අවබෝධය කොච්චර දුෂ්කරද කියලා බලන්න අපි හිතන තරම් පහසු නෑ ආර්ය අෂ්ටාංග මාර්ගයේ බුදුරජාණන් වහන්සේ පවා සම්මා සම්බුද්ධත්වයට පත්වල බුදුරජාණන් වහන්සේට තේරුණාලු වැටුණා මම මේ අවබෝධ කරගත්ත ධර්ම ලේසි එකක් මන් නෙමෙයි මේ කාම ලෝකේ කාමය අනුභව කරන පුද්ගලයන්ට මේක තේරෙයිද දන්නේ නැහැ කියලා මම කියන්න පවා මන් උත්සාහයි වුණා. ඒක කොච්චර එක ගැඹුරු ඇද්ද? ඒ ස්වභාවය අපි ටිකක් තේරුම් කරගන්න ඕනේ. දවසක් ආනන්ද හාමුදුරුව විශාලා මහනුවර පිණ්ඩපාත යනවා. පිණ්ඩපාත යනකොට ලිච්ඡවි රාජකුමාරවරු දුනු වලින් විදින්න පුහුණු වෙනවා. ඈත ඉඳලා එක ලිච්ඡවි කුමාරෙක් අනෙක් කෙනාට විදිනවා. අනෙක් කෙනා එයා එන පැත්තට විදිනවා මේ දුනු ඊතල දෙකේ තුඩු දෙක එකට ඇවිල්ලා හැප්පෙනවා දෙන්නට දෙන්න වදින්න නැති විදිහට. ඒ කියන්නේ එච්චරට ඉලක්කයකින් විදින්න දක්ෂ මේ අය. ඒ කියන්නේ ගොඩාක් ඈතින් ඉඳන් මෙහා පැත්තේ කෙනාට විදිනකොට මෙයා පිළිතුරු වශයෙන් ඊපදයක් යවනවා අර ඊතලයකට තමන්ට වදින්නේ නැති වෙනද තමන් විදිනට එහාට වදින්නේ නැතුව ඊතල දෙක එකට වදින විදිහට. තුරු දෙක. මේක දැකලා ආනන්ද හඳුරුවන්ට හිතෙනවා ඒකාන්තයෙන් අද්භූතයි ඒකාන්තයෙන් ආශ්චර්යයක් මේ දිච්චේ කුමාරවරු නම් මේ දුනු ශිල්පයේ හොඳට හික්මනවා හික්මලා තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද හඳුරු කියනවා මේ සිද්ධිය. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඔය ලිච්ඡේ කුමාරවරුන්ගේ ඔය විදීමත් යම් කිසි කෙනෙක් විදුලි කොටනකොට විදුලි එළියෙන් ආස්වලුමක් සියක් පල සියක් විදිහට පැලිලා යන්න විදිනවන ඒ විදිල්ලත් අතර අමාරු කෝකද ස්වාමීනි මේ විදිල්ල එතකොට මොකද්ද විදුලි එළිය අස්ලමක් සියක් වර පලාගෙන යන්න විදිනවන ඒ විදිල්ලම අතිශය මොකද ඒ වගේ සියුම් දුන්නක විදින්නත් ඕනේ අස්ලමක් විදින්නත් ඕනේ ආයේ මේක කරපින්නත් බෑ විදුලි එළිය විදින්නත් ඕනේ ආනන්ද මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ අස්ලමක් සියක්වර පලාගෙන යන්න විදුලියේ මිදින විදිල්ලට වඩා ගැඹුරුයි අමාරුයි කියලා කියනවා එතකොට මේ ලෝකේට එච්චර සූක්ෂම සිද්ධියක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ අපි හිතන හිතන විදිහට හිතන හිතන විදිහට හම්බ වෙන සිද්ධියක් නෙමෙයි නමුත් බුද්ධෝත්පාද කාලක සත්පුරුෂයන්ගේ උපකාරය තිබුණොත් මේ ධර්මයේ අවබෝධය තිබුණොත් මානසිකයට බැරි දෙයක් නන්නේ. බුදුරජාණන් වහන්සේ බැරි දෙයක් කියන්නේ. හැබැයි හරි දේම ලැබුණොත් අමාරුමයි. හරි දේම ගන්ධාපි ගාව හැකියාව තිබුණොත් අමාරු නෑ. මොකද තව කාරණාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වෙළඳ පොලේ කිරිසිදු රත්තරන් විතරක් තියෙන දවසකට වෙළඳ පොළට ගිහිලා රන් ආභරණ ගන්න එකට බය වෙන්න ඕනේ හැම තැනකම කිරිසිදු රත්තරන් තියෙන හින්දා හොරු එහෙම නැහැ. Tamanට කිරිසිදු රත්තරන් වලින් හැදුණු ආභරණම ලැබෙනවා. යම් කාලයක් ගිහිල්ලා රත්තරන් වගේ දෙයක් ලෝකේ පහළ වෙනවා. ඉමිටේෂන්. අන්න එදාට රත්තරන් ගන්න යන කෙනා පොඩ්ඩක් පරිස්සම් හොඳට උරගාලා උගච්ච කරලා බල රත්තරන් ගන්න වෙනවා. මහා ඒ වගේ මේ සද්ධර්මයේ විතරක් තියෙන කාලයක් වෙනවා. ඒ කාලෙදි බය වෙන්න ඕනේ නැහැ. මේ සද්ධර්මයේ කොතනකින් කොතනකමද ලැබෙනවා. යම් කාලයක් තියෙනවා මහනේ සද්ධර්මයේ වගේ එකක් පහළ වෙනවා. සද්ධර්මය නෙමෙයි ඒ වගේ එකක් පහළ වෙනවා. අන්න එදාට මේ ධර්මය ගන්න යන කෙනා හොඳට හොයලා බලලා ගන්න ඉතින් ඔයගොල්ලෝ ගන්න භාණ්ඩය රත්රන්ද කියලා උරගාලා බලන්න වෙනවා වගේ හම් වෙන දහම දුක ඈතර කරන නිවන නිවැරදි මාර්ගයද කියලා උරගාලා බලන්න තව මේ උරගලක් තමයි මේ දෙන්නට හදන්නේ. ඒ හින්දා බොහෝම හොඳින් අහන්න ඕනේ මම ආපහු මතක් කරනවා අපි හැම කෙනෙක්ම අද මෙහෙම හිටියට හැමදාම ජීවිතේ මේ මට්ටමවත් ලැබෙන්නේ මේ මට්ටම හරි හැමදාම ලැබෙනවා නම් සසර දුකයි නොකිය යුතුයි. නමුත් මේ ජීවිතයේ තියෙන දුක් පැත්තකින් තැබේවා මේ මට්ටම හරි ලැබෙනවා නම් ඒ විඳින දුක් ටිකක් සැපයි ගොඩක් දාන්න සැපයි කියලා හිතන්න පුළුවන්. නමුත් මේ මට්ටම හැමදාම ලැබෙන්නේ හැමදාම බුද්ධ උත්පාද කාලයක මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ අසත්පුරුෂ ඇසුරක මිනිසෙක් වුණත් සත්පුරුෂ ඇසුර ලෝකෙ බොහොම අඩුයි. අසත්පුරුෂ කාලෙක අසත්පුරුෂ දෙමව්පියෝ ළඟ අක්ෂල් කරන තැනක අපි උපන්නොත් ගවය මරණ තැනක උපන්නොත් අපි කිසියම් අපහසුවකින් තොරව අපි ඡේදය කරනවා. එතකොට අපි ඒකාන්තින් දුගතියකට යනවා. ඒ නිසායි මේ අවස්ථාව වටපිටාව දිහා බලන්නේ නැතුව බොහොම ඕනාවෙන් මේ දහම අද අපි අවබෝධ කරගන්න ඕනේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඔකට උපමාවකුත් පෙන්වනවා. ඇඳිවතක් හෝ හිස ගිනි ගත්තාම උගලන්ගේ ගෙදර ඉන්න ගෙදර ඇඳගෙන ඉන්න ඇඳුමට හෝ හිතට හෝ ගිනි ගත්තොත් මොකද කරන්නේ? අනේ කොහොම මේ දරුවා ඈ දෙන්න නැන්නේ කියලා හොයනවද? මේ කබඩ් එකේ තියෙන රත්තරන් බළු ටික ටක් ගාලා වහලා ඉවරලා මේක ගිනිවා ගන්න ඕනේ කියලා හොයනවා. ඔය කිසි දෙයක් හොයන්න ඔක්කොම පැත්තකින් දාලා ඇඳගෙන ඉන්න ඇඳුම හිත හෝ ගිනිගත් එක නිවා ගන්න හදනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ වගේ ඇඳගෙන ඉන්න ඇඳුම හිස ඇවිල්ලගත් එක වගේ දහම හොයන්න. දහමෙන් විතර වෙන උත්සාහවත් වෙන්න. ඒකට කියනවා අනිත් දේවල් ගැන බලන්නේ නැතුව පළවෙනි දන දීලා මේක කළ යුතුයි කියලා. ඒ නිසා එබඳු ජීවිතයකට රැකවරණයක් ලැබෙන සහම්පරයායක් මේ අපි මේ සූත්‍රයේ වටපිටාව ගැන පොඩ්ඩක් කතා කරලා බලමු. මේකෙදි අපි අද එක කොටසක් ගැන කතා කරමු. මේ ওই කොටස් හයක් තියෙනවා අන්ත හයක්. ඉදිරියන්ට ඉදිරියට කතා කරමු. මේ මජ්ජි සූත්‍රය දේශනා කරන්නට යෙදුනේ මේ විධානය උනේ බුදුරජාණන් වහන්සේ බරණස ශ්‍රීපතනාරාම වැඩ ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලා පින්දපාතේ ගිහිල්ලා පින්දපාතේ වළඳලා ආපහු ආශ්‍රමයට සේනාසනෙට ඇවිල්ලා දවල් කාලෙදී ධර්ම සාකච්ඡා කරන මණ්ඩපයක් තියෙනවා. ඒ මණ්ඩපයට ඔක්කොම එකට එකතු වෙලා ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අනිත් ස්වාමීන් වහන්සේලාගේ මහා සංඝරත්නයෙන් ප්‍රශ්නයක් අහනවා මේ අටක වර්ගයේ එන අජිත මෙත්තිය මානවකයා අහපු ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නකට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරයක් සෝ උබන්තේ විදිත්වාන මච්චේ මන්තන් නලපති තම්බ්‍රෝමි මහා පුරුෂෝති සෝපසිපනි මච්චගා කියලා. සෝ උබන්තේ විදිත්වාන යම් කෙනෙක් අන්ත දෙක දැකලා මච්චේ මන්තන් නලපති අන්ත දෙක දැකලා මැදත් තවරෙන්නේ නැතුව මැදත් අල්ලගන්නේ නැතුව සෝද සිබ්බනි මච්චගා තණ්හාව ඉක්මවපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. අන්ත දෙක දැකලා අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ඒකෙද ඇලෙන්නේ නැතුව වර්තමානයේ නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව ඇලෙන්නේ නැතුව තණ්හාව ඉක්මවනවා. මෙන්න මේ විදිහට ඒ හිතපු කෙනාට ඉක්මවපු තණ්හාව ඉක්මවපු සිබ්බණිය සිබ්බණිය ඉක්මවාගත්ත කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. එවත්නි එතකොට මේ ගාථාවේ පෙන්වපු විදිහට අන්ත දෙක කියන්නේ මොකක්ද? කොහොම කොහොම හිතියොත් කොහොම අහුනොත්ද අන්ත කියලා කියන්නේ. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මැද කියන්නේ මොන විදිහට හිතියොත්ද මොන විදිහට මැද ඉඳලාද සිබ්බණිය ගෙවන්න ඕන සිබ්බණිය කියන්නේ මොකේද? එතකොට කාටද මහා පුරුෂයා කියලා කියන්නේ? කියලා එහෙම ප්‍රශ්නයක් ඇතිවෙනවා. අහනකොට එතන හිටියා එක ඉස්තරිව ස්වාමීන් වහන්සේ නමක් වැඩි ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඇතනේ ඔය කාර්තාවේ අර්ථය මම මෙන්න මෙහෙම දන්නවා මට මෙහෙම හිතෙනවා මොකද්ද මේ ස්පර්ශය කියන්නේ එක අන්තයක් ස්පර්ශ සමුදය කියන්නේ දෙවනි අන්තය ස්පර්ශ නිරෝධයට මැදයි කියලා කියන්න පුළුවන්. එතකොට සිබ්බණිය කියලා කියන තණ්හාවට නම මොකද ඒ ඒ භවයේ සිබ්බති සිබ්බති ලක්ෂණය තියෙන තණ්හාව සිබ්බති කියන්නේ ගොතන නැස්ම ඒ ඒ භවයේ තමන්ව ගොතන්නේ තණ්හාව එතකොට තණ්හාවට තමයි සිබ්බණය කියලා කියන්නේ මේ ස්පර්ශාන්තයටත් නැතුව ස්පර්ශ සමුදයාන්තයේ ඉන්නේ නැතුව ස්පර්ශ නිරෝධයක ජීවත් වෙලා මේ තණ්හාව අයින් කරපු කෙනාට මහා පුරුෂයා කියලා කියනවා කියලා ඔන්න රහතන් වහන්සේ ගැන නැත්නම් මහා පුරුෂයා ගැන මෙන්න මෙහෙමයි කියලා පෙන්නවා. එතකොට ඒකෙන් පෙන්නවා ස්පර්ශය කියන එක එක අන්තය ස්පර්ශ සමුදය කියන්නේ දෙවණියක් ස්පර්ශ නිරෝධය කියන එකටයි නැද. ඔන්න මධ්‍යම ප්‍රතිපදාවට එක ලක්ෂණය. ඔගොල්ලෝ කවුරු හරි මධ්‍යම ප්‍රතිපදාවෙන් වාසය කරනවා නම් මේ ස්පර්ශය කියන අන්තය අහුවෙන්නේ නැතුව ස්පර්ශ සමුදයන්තය අහුවෙන්නේ නැතුව ස්පර්ශ නිරෝධක ඉන්න ඕන. ඒක ටිකක් කරමු. දැන් අපි මේ දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ ඒ ස්පර්ශයන්තය කියන්නේ මොකක්ද? ස්පර්ශ සමුදයන්තය මොකක්ද කියලා විස්තර කරලා දෙන්න. ඔන්න ඔය ස්වාමීන් වහන්සේ දැන් මොහොම මතක් කළාම එතන හිටපු තව ස්වාමීන් වහන්සේ නමක් මතක් කළා. මතක් කළා අතීතයේ එක්කන්තයක් අනාගතයේ දෙවනි අන්තයයි වර්තමානයේ නැදයි. අතීතයේ අනෝ යනකොට අතීතයේ ධර්මතා එක්ක ජීවත් වෙනවා නම් ඒක එකාන්තයක්. අනාගතයේ එක්ක ජීවත් වෙනවා නම් මේක දෙවනි අන්තයේ වර්තමානයේ නැදයි. හැබැයි මැචි මන්තනලි ප්‍රති වර්තමානයේද තැවරෙන්න බෑ. අහු වෙන්න බෑ. අල්ල ගන්න බෑ. අවනෝවි තියෙන්න ඕනේ. මෙන්න මේ විදිහට ඒගොල්ලෝ තණ්හාව සිබ්බණිය කියලා කියන තණ්හාවට නම මෙන්න මේ විදිහට ඉඳලා සිබ්බණිය ඉක්මොත් තණ්හාව ඉක්මොත් එයාට මහා පුරුෂයා කියන්න පුළුවන්. ඊට පස්සේ ඊගාව ස්වාමීන් වහන්සේ දේශනා කරනවා නැ සැප වේදනාව එක්කාන්තයක් දුක් වේදනාව දෙවන යන්තයයි උපේක්ෂා වේදනාව මැදයි එතකොට මෙතන ඒ උපේක්ෂාවේ නොයැලෙන්න ඕනේ මජ්ජේ මන්දන ලිප්පති මෙන්න මේ විදිහට ඉඳලා තණ්හාව ඉක්මොත් තණ්හාව ඉක්මොත් එයාට මහ පුරුෂයා කියන්න පුළුවන් ඒ වෙලාවේදී තව ස්වාමීන් වහන්සේ නමක් කියලා නැහැ රූපය කියන එක ඒකාන්තයක් නාම ධර්ම දෙවෙනි අන්තය. නාමයේ දෙවෙනි අන්තය. විඥානයේ මැදයි. මෙන්න මෙහෙම ඉඳලා මෙන්න මෙහෙම ඉඳලා තණ්හාව නැති කෙරුවොත් එයාට මහ පුරුෂයා කියන්න පුළුවන්. තව සවනසකමක් මතක් කරනවා ආධ්‍යාත්මික ආයතන 6ම එකාන්තයක්. මොකද ඇහැ කන දිව නාසය ශරීරය මනස. මේවා එකාන්තයක්. රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ ධම්ම මේවා දෙවනි අන්තය. විඥානං මච්චි. මේ දෙකෙන් එකකටතු විඥානය විතරක් නැදයි කියලා කියනවා. මෙන්න මේකයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. මෙන්න මෙහෙම ඉඳලා ආධ්‍යාත්මික ආයතනත් බාහිර ආයතනත් එකක්වත් හමු නොවන විදිහට විඥානයේ මැදගෙන විදිහට ඉඳලා තණ්හාව නැති කරන්නේ. එහෙම කළොත් එයාට මහා පුරුෂයා කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ සක්කාය ඒකාන්තය සක්කාය සමුදය ඒකාන්තය සක්කාය නිරෝධයේ මැද. ඒ සක්කාය නිරෝධයට අනුව ඉඳලා සක්කාය නිරෝධයට අනුව ජීවත් වෙලා තණ්හාව නැති කරනවා. ඒ සක්කාය නිරෝධයට අනුව ජීවත් වෙලා තණ්හාව නැති කළ කෙනාට මහා පුරුෂයා කියලා කියනවා. එතකොට කාම හයක් වේ ස්පර්ශයන්තේ කිව්වා අතීතනාගත අන්ත කියලා කිව්වා සැප දුක් දෙක අන්තයි කියලා කිව්වා රූපයයි නාමයයි දෙක අන්තයි කියලා කිව්වා ආධ්‍යාත්මික බාහිර ආයතන අන්තයි කිව්වා සක්කාය සක්කාය සමුදය අන්තයි කියලා කිව්වා ඊට පස්සේ දැන් මෙහෙම කතා කළාම මේ ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණා දැන් අපි හැමෝම කෙනා කෙනා දන්න විදිහට අන්ත ගැන කිව්වා මධ්‍යම ප්‍රතිපදාව ගැන කිව්වා දැන් මේ කාර්ය භාෂිතයේද සුභාෂිතයේ කවුරු කීපෙකද හරියි අපි මේක කොහොමද තෝරගන්නේ? එහෙනම් දැන් අපි යම් බුදුරජාණන් වහන්සේ ළඟට. කියලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා. අහලා බුදුරජාන් වහන්සේ යම් විදිහකට දේශනා කළොත් ඒ විදිහට අපි මේක පිළිගන්නවා, දරාගන්නවා. ඒ වචනයට ඔක්කොමලා එකතු වුණා, එකඟ වුණා. කෙනෙකුලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාන් වහන්සේට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. අපි ධර්ම පින්ඩපාත ගිහිල්ලා හවස ධර්ම ශාලාවේ ඉන්නකොට අපි අතර මෙහෙම කතාවක් ඇති වුණා කියලා අපි මේ විදිහට එක එක්කෙනා මේ මේ අන්ත ගැන මතක් කළා. ස්වාමීන් වහන්සේ වහන්සේ අපි අතරින් කාගේ වචනේද හරි කොයි කෙනා කියපු අන්තද අන්ත වෙන්නේ කොතනින් කවුරු වෙන්නපු තැනද නියම මැද වෙන්නේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු කියලා සාදු සාදු කියලා මහන්නේ ඕගොල්ලන්ගේ හැම කෙනාගේම භාසිතේ සුභාසිතය. එකක්වත් වැරදි නෑ. ඔක්කොම මේ අන්ත අන්තමයි මේ හැම එකක්ම අතහැරලා මේ මැද ඉන්න එක මැදමයි ඒ විදිහට තණ්හාව ඉක්මවන කෙනා මහපුරුෂය කියලා කියනවා. එතකදුවත් මම එදා ඒ අජිතමානෝක ප්‍රශ්නේදී අජිත මෙත්තිය ප්‍රශ්නේදී නම් මම කිව්වේ ස්පර්ශය එක්කන්තයක් ස්පර්ශ සමුදය එක්කන්තයක් ස්පර්ශ නිරෝධය නැතයි කියන තැන හිතාගෙනයි කියලා කිව්වා. ඒකෙන් කිව්වේ ඒ විතරක් හින්දා නෙමෙයි මේ ඔක්කොම එකයි ඔක්කොම හරි කොතනකින් හරි එන්න පුළුවන් නම් කෙනෙකුට ඒ නැතයි එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. තම තමන් දන්න විදියට දරාගෙන ඉන්න විදියටයි මේක කිව්වේ කියලා බුදුරජාණන් වහන්සේ ඒක පිළිගත්තා. එතකොට දැන් මෙන්න මේතනදි තියෙන ප්‍රධාන දේ තමයි මෙන්න මේ අන්ත ටික අපි තේරුම් කරගන්න ඕනේ කින්කකින් එක. අන්ත තේරුම් කරගත්තාම තියෙන ලක්ෂණය තමයි වටිනාකම තමයි එක න්‍යායකින් අන්ත දෙක අතහැරලා මැද හිටියොත් එයා අනිත් අන්ත වලට එහෙම අහුවෙලා අනිත් න්‍යායකින් බලනකොට අහුවෙලා එහෙම තියනවා වෙන්න බෑ. ස්පර්ශය කියන අන්තයත් අතහැරලා ස්පර්ශ සමුදය කියන අන්තයත් අතහැරලා ස්පර්ශ නිරෝධය මෙදයි කියන තැනකින් කෙනෙක් ජීවත් වුණොත් එයා ඉබේමයි අතීතාන්තය අනාගතාන්තයෙන් වෙන් වෙලා තියෙන්න ඕනේ. සැප වේදනාවන්තයක් දුක් වේදනාවන්තයක් කියන අන්ත දෙකත් අතහැරලා තියෙන්න ඕනේ. එක සිද්ධියක් තුලින්ම. නාමයේ අන්තයක් කියන නාම ධර්මත් අතහැරලා තියෙන්න ඕනේ, රූපය අතහැරලා තියෙන්නත් ඕනේ, ආධ්‍යාත්මික ආයතන අතහැරලා තියෙන්න ඕනේ බාහිර අතහැරලා තියෙන්නත් ඕනේ සක්කාය අතහැරලා තියෙන්නත් ඕනේ සක්කාය සමුදය අතහැරලා තියෙන්නත් ඕනේ මේ එක සිද්ධියට මොකද මධ්‍යම ප්‍රතිපදාව කොතනකින් හරි මධ්‍යම නම් අන්ත කීප එකක්වත් තියෙන්න බෑ කවුරු හරි කෙනෙක් මම අතීත අන්තයත් අතහැරලා අනාගත අන්තයත් අතහැරලා වර්තමානයේ ඉන්නවා කියලා කිව්වොත් එතකොට ඒ වර්තමානයේ චින්න අතීත අනාගත කියන අන්ත දෙක අතහැරපු එයාට ඒ මොහොතේම ස්පර්ශාන්තිය අතහැරලා තියෙනවා. ස්පර්ශ සමුදියාන්තියත් අතහැරලා තියෙනවා. මොකද එහෙම දැනතර දැනගහිතිය තමයි අපි රැවටෙන්නේ නැත්තේ. නැත්තම් අපි අපි යන න්‍යායයෙන් විතරක් බලලා අපි රැවටෙනවා. අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා වර්තමානයේ ඉඳන් තියෙන කියලා රැවටෙනවා. නමුත් මේව වර්තමානයේ ඉන්නකොට මට ස්පර්ශාන්තිය අතහැරලාද ස්පර්ශ සමුදිය අතහැර අතහැරලාද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ සැප වේදනා කියන අන්තය අතහැරලා දුක් වේදනා කියන අන්තයත් අතහැරිලාද? රූපේ අන්තයත් නාමයේ අන්තයත් අතහැරිලාද? ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන අතහැරිලාද කියලා බලන්න. එතකොට ඔය අන්ත දෙක තුල තියෙන මොකක් තුලද මේ පින්වතුන් හිතන්නේ? ඔය අන්ත දෙක ඔය අන්ත දෙක දන්නවද? ඔය දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය තියෙන්නේ. දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය තියෙන තැනක මාර්ග සත්‍යය හිටින්නේ නැහැ. එතකොට අපි නිකමට කිව්වොත් මම මේක විස්තර කරන්න කියලා මේ අතුරු කාරණා මතක් කරන්නේ සක්කායන්තය කියලා කියන්නේ දුක්ඛ සත්‍යයට වැටෙන්නේ. සක්කාය සමුදයන්තය කියලා කිව්වේ සමුදය සත්‍යයට වැටෙන්නේ. සක්කාය සමුදයන්තය කියන්නේ නැවත සක්කායට කරන හේතුව. සක්කාය කියලා මේ ස්පර්ශාන්තය කියලා කිව්වේ දුක්ඛ සත්‍යය. ස්පර්ශ සමුදයන්තය කිව්වේ සමුදය සත්‍යය. ඊට පස්සේ අතීතන්තය කියලා කිව්වේ දුක්ඛ සත්‍යයට. ඒවා මම ඉදිරි දේශනාවලදී ඇයි එහෙම කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්න. අනාගතාන්තය කියලා කියන්නේ සමුදය සත්‍යය කියන්නේ. ඊට පස්සේ දුක් වේදනාව එක්කන්තයක් කියනකොට දුක්ඛ සත්‍යය තියෙනවා. සැප වේදනාව එක්කන්තයක් කියනකොට සමුදය සත්‍යය තියෙනවා. ඊට පස්සේ රූප එක්කන්තයක් කියනකොට දුක්ඛ සත්‍යය තියෙනවා. නාම එක්කන්තයක් කියනකොට සමුදය සත්‍යය තියෙනවා. එතකොට ආධ්‍යාත්මික ආයතන කියනකොට දුක්ඛ සත්‍යය තියෙනවා. බාහිර ආයතන කියනකොට සමුදය සත්‍යය තියෙනවා. ඊට පස්සේ සක්කාය කියනකොට දුක්ඛ සත්‍යය තියෙනවා. සක්කාය සමුදය කියනකොට සමුදය සත්‍යය තියෙනවා. ඔය අන්ත දෙකක දුක් දුක්ඛ සත්‍ය හෝ සමුදය සත්‍ය කියන දෙකේ ඉන්න තාක් මාර්ගයක් වැඩෙනවද? නෑ. දුක පිළිසිඳ දැකලා සමුදය දුරු කරලා ඒ කියන්නේ මාර්ගයක ඉන්නකොට දුක පරිඥය වෙලා සමුදය දුරු වෙන්න ඕනේ. සමුදය දුරු වෙන්නේ මාර්ගය නොපදින්න ඕනේ. තව පැත්තකින් ගත්තොත් දුකයි සමුදය කියන දෙදෙනාගේම දුරු කිරීම තමයි නිරෝධය කියලා කියන්නේ. මේ නිරෝධ සත්‍යයේ ලක්ෂණය තමයි ඒකයි. හරියට නිරෝධ සත්‍යයේ නැත්නම් මාර්ග සත්‍යයේ හිටියොත් මේ අන්ත දෙක අපිට අත්හැරෙනවා කියලා කියන්නේ එයා මේ ජීවිතේම දුකෙන් මිදෙන්න දුක ඇති කරන හේතුව ඇති නොවන විදිහට ඉන්නත් මේ හුරු වෙනවා. දුකෙන් මිදෙන්න දුක ඇති කරන හේතුව ඇති නොවෙන්නත් තමයි මේ හුරු කරන්නේ. හුරු කළා හුරු කළා ඒකේ ඵලය තමයි එයා දුක අවසන් කරගත්තා. දුක නිරුද්ධ කළා. දුක නිරෝධේ සාක්ෂාත් කළා. දුක් සමුදය ප්‍රහීන කළා වෙනවා අන්තිමට. නූපදින දැන්ට ගත්ත වෙනවා. එතකොට මේ අන්ත දෙක ඇසුරු කරමින් අන්ත දෙකේ ඉඳලා දුක නැති කරනවා කියන කාරණාවක් හෝ දුකින් ඈතර වෙනවා කියන කාරණාවක් වෙන්නේ. එතකොට මේ අන්ත දෙක තුලම පහෝරුගගා ඉඳලා අන්තයන් පිළිසිඳ දකිනවා නැත්නම් අන්තයන්ගෙන් ඈතර වෙනවා කියන සිද්ධිය ලැබෙන්නේ. එතකොට ඒකට වෙනම දර්ශනයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනා මේ ආර්ය ශ්‍රැංක මාර්ගයේ අපි මෙතනදී අද මේ දේශනාවෙන් පොඩ්ඩක් සම්මර්ෂණය කරලා බලමු. ස්පර්ශය කියන අන්තය මොකද්ද? ස්පර්ශ සමුදය කියන අන්තය මොකද්ද? ස්පර්ශ නිරෝධයෙන් මැද වෙන්නේ කොහොමද? කියන කාරණාව. එතකොට මේ ස්පර්ශය කියන එක හය ආකාරකින් තියෙනවා. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාහන සංපස්ස, ජීවා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. එතකොට ඒක ස්පර්ශයකට ස්පර්ශ ආයතනයකට ප්‍රධාන වශයෙන් කාරණා තුනක් එකතු වෙනවා. චක්කු සංපස්සයට චක්කුම් පටිච්ච රූපේට උපජේ චක්කුම් යන තින්න සංගති පස්ස. එතකොට චක්කු සංපස්සය කියනකොට ඇහැ රූපය චක්කු විඥානය තුන්දෙනාගේ එකතු ස්පර්ශය. එතකොට ස්පර්ශය වුණොත් වේදනා සංඥා චේතනා හට ගන්නවා. මේ වේදනා සංඥා චේතනා ස්පර්ශය අනුවගේ ධර්මයි. වේදනා සංඥාවන් පස සංපයුක්තයි. එතකොට චක්කු සම්පස්ය කියන එක කෙටියෙන් දකින්ද අපි මෙහෙම කළා යමක් දකින්න අවස්ථාව. තාම දකින්න දේ දැනගන්නව නෙමෙයි පිළිෙන අවස්ථාව, දකින්න අවස්ථාව. ඇහෙන් යමක් පිනෙන මට්ටමම ගන්න රූපයක් පිනෙන මට්ටමම ඒ දාන්තකේ ඉන්න එතකොට. ඇහැ ගැන දැනුමෙන් තියනවා නම් රූපය ගැන දැනුමෙන් තියනවා නම් චක්කු විඥානය ගැන දැනුම පවතිනවා නම් අන්තයක් ගැනයි දැනුම පවතින්නේ. ඇහැ ගැන රූප ගැන චක්කු විඥානය කියන ධර්මතාවය ඒ කියන්නේ දැනුම කියන්නේ ප්‍රඥාව නෙමෙයි විඥානය පිටලා අපිට තියෙනවා නම්. තව පැත්තෙන් ගත්තොත් ඇහෙන් මෙහෙම රූපයක් දිහා බලාගෙන අපි ඉන්නකොට රූපයක් දකින්නකොටම දැන් තියෙනවා ඇහැයි රූපයි චක්කු විඥානයි මේ ධර්මතාව ටික තියෙන මේ ස්පර්ශ අන්තය. ඉන්නේ. ඔය විදිහට පෙනෙන මට්ටමක ඉන්නවා නම් එයා ස්පර්ශාන්ති. මේ පෙනෙන රූපයේ ආරම්භය තණ්හාව ඇති වෙනවා නම් තණ්හාව තමයි ස්පර්ශ සමුදයන්ත කියලා කියන්නේ. පේන දේ ආරම්භය ලෝභ, ද්වේෂ, මෝහ කියන කුමන හෝ කෙලෙසයක් ඇති වෙනවා නම් මේකට කියනවා මොකද්ද? ස්පර්ශ සමුදයන්ත කියලා. අපිට ලෝකෙට පුළුවන් යමක් පේනවා පේන දේ දැනගන්නවා කියනකොට අන්ත දෙක තියෙනවා මිසක පේනවා කියන සිද්ධියම අන්තයක් වෙලා නම් පේන දේ ඇතුලේ මොන විදිහට හිතුව කිව්වොත් අන්තෙත් බැහැර එහෙම නෙමෙයි හොඳට බලන්න කුසලයට හෝ අකුසලයට හෝ හොඳට හෝ නරකට හෝ හිතන එක වෙනම සිද්ධියක් පෙනෙනවා කියන දර්ශනය උපදින තැනම ස්පර්ශයේම අන්තයක් වෙලා ස්පර්ශය චක්කුම් පරිච රූපේච උපජි චක්කුඤ්ඤං තින්න සංගති පස්සෝ කියනකොට ස්පර්ශයේම අන්තයක් එතකොට යම් කිසි කෙනෙකුට රූපේ කියනක පෙනෙන මට්ටමට හම්බ වෙනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයක නෙමෙයි ඉන්නේ තාම ආර්ය ශ්‍රාංග මාර්ගයේ ඉන්න දන්නේ නැහැ. එහෙම නෝන නැහැ කියන එක මතක තියෙන්න ඕනේ. හරියට ආර්ය ශ්‍රාංග මාර්ගයේ දන්නවනම් කෙනෙක් මේ වචනේ පුදුම වෙන්න දෙයක් නැහැ. මේ කියන්නේ මේක නේද කියන එක තේරෙනවා. ඊට පස්සේ ඒ ස්පර්ශය අරබය මොනවාම හරි දෙයක් අපි හිතයි නම් කියයි නම් කරයි නම් කුමන ආකාරයකට හරි මොන විදිහකට හරි හිතයිද කියයිනම් කරයිනම් මේ සිටින් කියින් කියින් ඔක්කොම නව කර්ම මේවා ඉස්පර සම්පියාන්තේ ටිකින් ගත්ත මේ හැම එකකම තණ්හාව කියන එක තමයි ගැටලා තියෙන්නේ එතකොට ඔන්න තණ්හාව ඉස්පර සම්පියාන්තේ ඊට පස්සේ කනයි ශබ්දයයි සෝත විඥානයයි කියන ධර්මතා තුනට කියන සෝත සම්පස්සය කියලා. මේ සෝත සම්පස්සය සෝත සම්පස්සයට කියනවා ස්පර්ශාන්තය කියලා. සද්දය ඇහෙන පමණකින්ම. එතකොට ඇහෙන සද්දේ අපි දැනගන්න මට්ටමට එනකොට ස්පර්ශ සම්පයන්ත. ඉතින් හොඳට කාරණාවක් තේරුම් කරගන්න. පෙනෙන දේ සහ පෙනෙන දේ දැනගන්න අවස්ථාව කියලා ධර්මතා දෙකක් තියෙනවා. පෙනෙන මට්ටමම දැනගන්නවා නෙමෙයි දැනගන්න මට්ටමම පෙනෙනවා නෙමෙයි. ඇහෙන මට්ටමම දැනගන්නවා දැනගන්න මට්ටමම දේම ඇහෙනවා නෙමෙයි. මේ වේගයෙන් සිද්ධ වෙන නිසා දැන් අපි කියමු අපිට ඇහැට පෙනෙන්නේ එකම විදිහේ රූපයක් කියන්නේ දැන් ඔරලෝසු පේනවා කියන්නේ අපිට මේ සතහන පේන්නේ අපි ඔක්කොටම එක විදිහට. දැන් භාෂා කීපයක් දන්න කෙනෙක් හිටියොත් සිංහලෙන් දන්න කෙනාට මේක දකිනකොටම ඔරලෝසුවක් කියලා දැනගන්නවා. වෙන භාෂාවක් කෙනෙක් එයාගේ භාෂාවෙන් දැනගන්නවා. තව කෙනෙක් තව භාෂාවකින් දැනගන්න. පෙනෙන දේ එක මට්ටම වුණාට දැනගන්න මට්ටම එකක්. ඊට පස්සේ අපි කියමු තව ඇහැට පෙනෙන රූපයක් තියෙනවා. මේ පෙනෙන රූපේ එකමයි. කෙනෙකුට මේ රූපය අරඹ රාගයක් ඇති වෙයි. කෙනෙකුට මේ රූපය අරඹ ද්වේෂයක් ඇති වෙයි. කෙනෙකුට මේ මගේ සහෝදරෙක් වගේ නේ කියලා හිතේ. කෙනෙකුට මේ මගේ මේ මේ පුතෙක් වගේනේ කියලා හිතේ. පෙනෙන දේ එකයි දැනගන්න මට්ට වෙනස්. එතකොට පෙනෙන මට්ටම කියලා කිව්වේ හොඳට දකින්න සංඛායන්තේ පෙනෙන මට්ටම කියනකොට සංඥාවේ මට්ටමට සංඛාරයෙන් තොරව දකින්න ඕනේ සංඥාව. දැන් නිල් පාට කහ පාට රතු පාට කියනකොට නිල් පාට කහ පාට රතු පාට කියන්නේ සංඛාරය සංඥාව නෙමෙයි. ඒකෙදි සංඥාව එයින් බේරලා තේරුම් කරගන්න සංඥාව පෙන්වන්න විදිහක් නෑ සංඛාරයෙන් තොරව. අර මාස 3 4 පුංචි ළමයි අඬනකොට ඒ අය නැලවෙන්ද අර උඩින් එළවන එක පාට පාට දෙන ටිලින් ටිලින් ටිලින් ගාලා කැරකෙනේ. දැන් ඒ දරුවට පාට පේනවා. වර්ණ සටහන දෙවුනට මේ නිල් පාට කහ පාට කියලා එහෙම ප්‍රඥප්ති නැන්නේ. තේරණේ. ඒ වගේ පාට පෙනෙන මට්ටම දකින්න සංඥාව. ඒ සංඥාව පෙන්වා ගන්න හඳුනා ගන්න ධර්ම උත්සාහයක් තමයි අපි නිල් පාට කහ පාට රතු පාට කියලා කියන්නේ ප්‍රඥප්තිය. ප්‍රඥාත්යකින් තමයි හැම වෙලේම සංඛාරයකින් තමයි සංඥාව අපිට පෙන්න ගන්න වෙන්නේ. ඒ පොඩි ළමයාට වගේ පෙනෙන මට්ටම තමයි උන සක්කායන්තේ ස්පර්ශයන්තේ. දැන් පුංචි ළමයාට පෙනෙන අවස්ථාව ගන්නකො ඒ වගේ තමයි අපිටත් මේ පෙනෙන අවස්ථාව මොකද විස්තර ගන්න. අර ටිකෙන් ටිකෙන් ටිකෙන් ගාලා උඩ කරගෙන පා එක දිහා බැලුවම ළමයාට පාට පාට පේනවා. ඒවා දැන් මුකුත්ම හිතන්න කියන කරන්නේ දන්නේ විස්තර නැහැ. පේනවා විතරයි. ඒද ඒ ළමයා ආර්ය ශ්‍රැංග මාර්ගයේ නෙමෙයි. සක්කායන්ත මේ ස්පර්ශය අන්තේ. දැන් ස්පර්ශය කියන අන්තේ ඉන්නේ. දැන් ඔය අපිද මේ ඉන්නේ ඇහැට පේන ටික පෙනෙනම මට්ටමයි ඒ පුංචි ළමයාගේ මට්ටමයි එකයි. උදේට තමයි මේ සිත ප්‍රභාස්වරයි ආගන්තුක උපක්ලේශ නිසායි කිලුටු වෙලා තින්නේ කියලා කියන්නේ. උතන මනස ප්‍රභාස්වරයි කිලුටු නැහැ. නේවරණ ධර්ම නැහැ ඒ පොඩි ළමයාගේ මට්ටමේ. අර තාම අන්තිකෙ මිදලා ඉන්න නොදන්නා අවිද්‍යාව අනුසය හිතලා නැතුව මිසක නමුත් කිලුටු නැහැ. අපිටත් මෙහෙම අරමුණක් පෙනෙනවා කියන සිද්ධිය ගත්තහම ඒ වගේ. හැබැයි ඒකද අන්තය. එතකොට මම මේ කිව්වේ හිතන්න ජීවිතයේ එච්චරට දක්වා ලෝකෙන් අපිට යන්න බෑ කියලා කියන්නේ ඒ මට්ටමත් අන්තයක් නක්. පොඩි ළමයා කිසිම දෙයක් නොදැන ජීවත් වෙන මට්ටමම අන්තයක්. ඊට පස්සේ ඒ පෙනෙන දේ දැනගන්නා වූ මට්ටම තමයි එක එක විදිහට අපි දැනගන්නේ. අපි දැනගන්න ක්‍රමයේ මට්ටම මතයි රාග දේශ මොහ ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ දර්ශනය හොඳට ඉගෙන ගත්තාම සමුදේ සත්‍යයේ නැත්නම් සමුදයන්තය කියන්නේ බාහිර කියන දෙයක් නෙමෙයි අපි තුලමයි කියන එක එනවා. දැන් අපිට හිතෙනවානේ අපි තරහ ගන්නේ ඉදිරියෙන් පේන රූපෙට කියලා. අපිට රාගයක් ඇති වෙන ඉදිරියෙන් තියෙන දේ එක්ක කියලා. නමුත් හොඳට පේනවා ඇහැට පෙනෙන අවස්ථාව අර පොඩි ළමයට පේනවා වගේ කිසිම විස්තරයක් නැතුව පෙනෙන්නේ. පෙනෙන දේ ආරම්භය අපි හිතේ හිතේ හුරු කරලා තියෙන දේම අපහු සිහි වෙනවා මිසක. අපිම උපද්දලා ඒකම අපි අනුභව කරනවා මිසක ඒ පෙනෙන සතහන ආරම්භය අපි හිතලා හිතලා රාගය ඇති වෙන විදිහට හිතලා හිතලා හුරු කරලා තියෙනකොට අර පෙනෙනකොටම ඒ අපේ හුරු අපි තී කරගන්නවා ආශ්‍රව කියලා කිව්වේ. ඔන්න දැන් අපිට රාග සිතක් ඇති වෙලා. ඔන්න දැන් ස්පර්ශ සංධ්‍යාන්තේ ඉපදලා පිටාව. ස්පර්ශය අන්තය කියනක පිළිසිඳ නොදන්නකොට ස්පර්ශ සමුදයාන්තය ඇති වෙනවා කියනක නවත්තන්න බෑ. පේනවා කියන සිද්ධිය පේනවා ඒක ගැන පිළිසිඳ නොදන්නකොට මොකද වෙන්නේ කොන ශනිකව ඒ අනුව අපි හිතලා හිතලා හුරු කරලා තියෙනවා ඒ හිතපු හුරු කරපු දේ ශනිකව අපි සිහි කරගන්නවා ඔන්න එතකොට අපිට තරහ ගිල්ල කියනවා මේ සිද්ධිය නොදන්නා කම නිසා බාහිර කෙනෙක් එක්ක තරහ ගන්නවා ය බාහිර කෙනෙකුට අපි ආදරය කරනවා ය ආලය කරනවා ය කියලා රැවටුක තියෙනවා මේ අන්ත දෙක හඳුනා ගත්තාම අපිට තියෙනවා ස්පර්ශාන්තය කියලා කියන්නේ පෙනෙන මට්ටම විතරමයි හරියට අර පොඩි ළමයාට ඇහැට පෙනෙන මට්ටමයි අපි හැමෝටම ඇහැට පෙනෙන මට්ටම එකමයි එතෙන්ට සාපේක්ෂව ලොකු පොඩි කතාවක් නැහැ ඒ ඇහැ පුද්ගලයාගේ ඇහැ මේ ඇහැ විස්තර නොදන්න ඇහැ හැම පොඩි ඇහැ ලොකු ඇහැ කියලා ඇහැ දන්නේ ඊට පස්සේ ඇහැට ගෝචර වෙන රූප ගත්තාම පොඩි රූප ලොකු රූප කියලා රූප වල එහෙම එකක් නැහැ. ඒ දෙන්න නිසා ඒ අතුරු කරගෙන උපදින හිත ගත්තාම ලොකු විඥානයේ පොඩි චක්කු විඥානයේ ලොකු චක්කු විඥානයේ කියලා එකක් නැහැ. ඒ ධර්මතාව ටික එකමයි. ඒ සිද්ධිය තමයි අදත් තියෙන්නේ. ওই ස්පර්ශාන්තය. ස්පර්ශ සමුදයාන්තය තුල අපි ස්පර්ශ සමුදයාන්තයේ කියන එකේ ලක්ෂණය තව තියෙනවා. අතන තාම සමුදයාන්තය නෑ ඒකයි. පොඩි ළමයා ගාව සමුදයාන්තය නෑ. නැවත සමුදය ඇති කරන හේතුව තව හැදලා නැතිකම තියෙන්නේ. හේතුව හදාගන්න පුළුවන් හේතුව හදාගන්න පුළුවන් හේතුව විතරයි යටි තියෙන්නේ. ඒ කියන්නේ ස්පර්ශාන්තයෙන් මිදිලා නැහැ මිදෙන්න දන්නේ නැතිකම විතරයි තියෙන්නේ. ස්පර්ශාන්තයෙන් මිදිලා නැහැ මිදෙන්න දන්නේ නැතිකමම හේතු වෙනවා ස්පර්ශ සමුදයන්තේ හැදෙන්න ඉන්ද්‍රියම හු කරනකොට. දැන් අපිට අපි ලොකු අයයි ඒගොල්ලෝ පොඩි අයයි කියලා මේ විස්තර ටික තියෙන්නේ ආයතන ටික මත්තම මත නෙමෙයි. අපේ දැනුම මට්ටම මතයි. ස්පර්ශ සමුදයන්තේක කෙලස් ටිකටයි අපි ලොකු. වැඩි හිටි. කෙලෙස් ටික අතහැරුණොත් ස්පර්ශාන්තය කියන තැන ඒ ජීවිතයයි මේ ජීවිතය අතර වෙනසක් නැහැ. එතකොට මාර්ගය කියන තැනකදී පොඩි ළමයාගේ ජීවිතයයි ලොකු ළමයා ලොකුයි කියන කෙනාගේ ජීවිතයයි දෙකම අත්හැරෙනවා. ඒ කියන්නේ ලෝකයේ තුල එහෙම ජීවිතයක් නැහැ යාට. පොඩි ළමයාට ලෝකෙටයි ආйти, ලොකු කෙනාට ලෝකෙටයි ආйти. ලොකු පොඩි කවුරුත් ලෝකෙ. එයා සක්කාය අන්තේ අපි සක්කාය අන්තේ ඉඳලා සක්කාය සමුදය අන්තයට මාරු වෙනවා. ওই දෙකම මාරු මාරුට අපි ඉන්නේ. අපි ගාව තියෙන විශේෂ හැකියාව තමයි මේ පොඩි ළමයාගේ මට්ටමට වඩා සක්කාය සමුදයේ මේ ස්පර්ශ සමුදයකින් තමයි හැම වෙලේම අවසන් වෙන්නේ අපි. පොඩි ළමයා ස්පර්ශාන්තයේ විතරයි ඉන්නේ. සමුදයන් ස්පර්ශ සමුදයන්තයට එන්නේ නැතුව අතහැරෙන හින්දා එයාට ලොකු කතාවක් හෝ වැඩි විස්තරයක් හෝ ඇලීම් ගැටීමක් හෝ නැහැ. අවිද්‍යාව අංශය විතරයි තියෙන්නේ. අපි ස්පර්ශන අන්තයේ ඉඳලා ස්පර්ශ සමුදය අන්තය නිපදවල අතහැරෙන නිසා කියන්නේ නැවත ස්පර්ශය ඇති කරගන්න පුළුවන් හේතුවකට පැමිණිලායි අපි මේ දර්ශනයේ ස්පර්ශය අතහරින්නේ. චක්කු සම්පස්සේ ආවට පස්සේ නැවත චක්කු සම්පස්සේ ඇති කරගන්න පුළුවන් හේතුව හදාගෙනයි අපි අතහරින්නේ කියන එක දැනගන්න මේ කරුණු කාරණා තේරෙනවා කියන එකෙන් අපිට හැම වෙලාවෙම. එතකොට අපිට මේ ආර්යශ්‍රැංග මාර්ගයේ තේරුම් තියෙන ලෝකේ තියෙන වටිනාකම මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතයේ පුදුම සැනසෙල්ලක් ඇයි බලන්න රාගය කියන එක නිසා කොච්චර ලෝකෙ දුක් විඳලා ඇද්ද? ද්වේෂය කියන එක නිසා කොච්චර දුක් විඳලා ඇද්ද? අපිට පුළුවන් වුණොත් මේ පෙනෙන මට්ටම ස්පර්ශාන්තයයි පොඩි ළමයට වගේ පෙනෙන අවස්ථාව විතරයි. පෙනෙන දේ ආරම්භය හිතේ හිතේ හුරු කරමු මට්ටමම සිහි කරගන්නව නේද? කියලා රාගය කියන එක, ද්වේෂය කියන එක තමන්ගේ මනසින් දැක්කොත් අපි බාහිරයේ කෙනෙකුට ආස කරනවා, කෙනෙක් එක තරහ වෙනවා කියන ගතිය හිතින්. මේ ලෝභ දේශ දෙකේ ඇති වෙන හැටි නිදාන්නේ අපි නොදන්නකොට හැම වෙලාවෙම තියෙන මොකද්ද? බාහිර කෙනෙකුටයි අපි ආස කරන්නේ, බාහිර කෙනෙක් එක්කයි තරහ වෙන්න කියලා හිතන්නේ. එතකොට වෙන්නේ අපිට කවුරු වගේද? අන්දරකටු කන අලියා වගේ වෙයි. අලි අලියෝ දනවනේ දලි. මේ අලිය හරි කැමතිලු අන්දර කටුපන්. අන්දර කියන්නේ ටික කටු එක කටුවක් ඇවුනහම සම්පූර්ණ කකුලක් වන වෙන්න තරම් විසයි. මිනිස්සුන්ට හරිම විසයි. ඒක යන්නේ ලේසිකට ඒ කට්ටම. එතකොට හරි තියුණු කටු. හරි වේදනාව. අලියා මොකද කරන්නේ පුළුවන් තරම් කන්නේ මේ අන්දර කටු අකුල් තමයි කඩ කඩ කන්නේ. ඇයි ඒ කටු පඳුර කඩාගෙන කනකොට කටට දාලා ඒවා හිරිවල ලේ එනවා. ලේ රහට හපනකොට ඒ සතා හිතන්නේ මේ අන්දර අකුල් වල මේ රහ කියලා. තවත් හයියෙන් හපනවා. තවත් හපන්න හපන්න ලේ එනවා. එතකොට ලේ රහට තමයි අර අන්දර අකුල හැපෙන්නේ. තවත් ටිකක් හයියෙන් හපනවා. දැන් එයාට තේරෙන්නේ අන්දර ටික මේ ඒ ටික කටි යනවාම ලේ ගෑවුනහම ඒ ලේ ඇවිල්ලා ඒ ලේත් එක්ක මිශ්‍රලා මේ එන්නේ කියලා ඒ රසයේ එන හැටි නොදන්නකොට මොකද වෙන්නේ? එයාගේ දෘෂ්ටිය යන්නේ මේ දෙකම එකට එකතු කරලා අන්දර ටිකයි තමන්ගේ කටේ හැපුම් ආපු ලේ ටික වල රසයි දෙකම එකට එකතු කරලා බාහිරට තමයි අත්දැකීම යන්නේ. මේ ගස්වල තමයි මේ රහ කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? තව ලොකු අත්තක් කඩලා ගන්නවා. ඉස්සලා පොඩි අත්තක් කෑවේ රහ වැඩි නම් ඊගාට මොකද කරන්නේ? ලොකු අත්තක් කඩලා ගන්නවා. අරගෙන ඒක කනවා. දැන් තව ටිකක් වැඩි නේ. ඇයි දැන් කටු ගොඩ වැඩි, කටු ගොඩ වැඩි කරම ලේ ගොඩ වැඩි, ලේ ගොඩ වැඩි කරනකොට එන රසය වැඩි. දැන් ඒක ඊට වඩා ලොකු තව ලොකුවක් අක්කඩනවා. නේ? ඔය ආලිය කරනදී අපි ඔය කරන්නේ. දැන් ස්පර්ශය අන්තය වගේ තමයි අර අන්තරත්ත කඩලා ගත්තේ. දැන් මේ පේනවා. ඊට පස්සේ ඒක හපනකොට කඩේ තියෙන ලේ එක්ක එකතු වෙලා තමයි රහ දැනන්නේ වගේ. දැන් ඒක ඇතුලෙන් ලේ ටික එකතු වෙන්නේ. ඒ වගේ දැන් මේ පේන අවස්ථාව තමයි අන්තරත්ත වගේ. පේන දේ අරගෙන ඔන්න තමන් ගුරු පුරුදු කරපු විදිහ රාග අදහසක් සිහි වෙනවා. දැන් දන්නේ අන්දරහත ලේහින්ද රසේ ඉන්නේ කියලා දන්නේ ඒ වගේ මේ පේන දේ වෙන එකක් ඒ හින්දා මේ රාග අදහසක් ගුරු කරපු නිසා ඇති වුණා කියලා දන්නේ. දන්න මේ දෙක නොදන්නකොට දැන් මේ දෙකේම අත්දැකීම එකතු කළා. බාහිර පේන එකයි හිතේ ඇතිවෙච්ච රාග අදහස දෙකම එකතු කළා බාහිරෙන් පෙන්වන මේ රූපයට තමයි තව ටිකක් හයිය නල්ලනවා. ඈ අතින් අල්ල ගන්නවා. කියමුකෝ දැන්. ඊට පස්සේ දැන් ආපහු ඒ රූපියයි ඒ නිසා ඇති වෙන අදහසුයි දැන් තව ටිකක් වැඩි. තව ටිකක් ආයෙ මෙහාට පයින්. ඔන්න දැන් අර සතා අnder කටු කනවා වගේ කොහොමම ජීවිතේ කරන්නේ. ඊට පස්සේ තරහ. ඔන්න පේන දේ වෙන එකක්. ඕක තමයි අපේ ඉඩමට ගන්න හැදී ඕක තමයි මෙහෙම කෙරුවේ කියලා අතුරු විස්තර ටික එනවා. දැන් ඒ පේන සටහන කාටත් එකයි. තව මිනිස්සුෙක් දැක්කත් ওই සටහනමයි කියන්නේ. අපිටත් පේන්නේ එහෙම. නමුත් ඒ ආරම්භය අපි අතුරු කරගත්ත විස්තර ටික ශනිකව සිහි වෙනවා. පේන දේ අනිකක් අතුරු කරගත්ත විස්තර ටික අනිකක් කියලා දන්නේ නැතුවම මේ හිතෙන්නේ අරය ගැනමයි කියලා හිතෙන්නේ. අරේ පෙන්නන්නේ. ඔන්න ඒ පාර ටිකක් තරහෙන් බයිද තරම් පිට කරනවා. අර තවත් අත්ත කඩලා ගත්තා ටිකක් ලොකු එකක් වගේ බයිනවා. ඕ උඹ කියලා බයිනවා. දැන් තව ටිකක් වැඩි. දැන් ආයෙත් තේන එකයි දැන් ඇතුලේ අත ලොකු වුණාම ඇති වෙන ලේ ප්‍රමාණය වැඩි. දැන් මේ ඇතුලේ තියෙන හේතු ටික තව ටිකක් වැඩි. ඊට පස්සේ මොකද කරන්නේ? මේ දෙක නිසා තව ලොකු අත්තක් අරු කඩලා ගන්නවා වගේ. තෝ හිතන් දෙපා කියලා ඉතින් ලොකු පොල්ලක් අරගෙන ගහන්න යනවා. ඈ ගහනවා. අන්තිමට මේ හේතු ටික දන්නේ නැතුව මෙහෙට මෙහෙට පැනනවා. එතකොට මේ ස්පර්ශාන්තයයි ස්පර්ශ සමුදයාන්තයයි දෙක නොදන්නකොට ආපහු ස්පර්ශාන්තයට මේ ගිහිල්ලා තියෙනවා. අන්දරාත්ත කිපේක ස්පර්ශාන්තය වගේ දකින්න. ඒ නිසා ඇතිවෙන ලේ රහ, ලේ ගැවිලෙන රහ දකින්න සමුදයාන්තය වගේ. ඒ ලේ රහට තියෙන තණ්හාවෙන් ආයෙත් මොකද කරන්නේ? ආයෙත් අන්දරාත්ත කඩනවා. මේ චක්‍රෙන් මිදෙන්නේ. ඒ වගේ ස්පර්ශාන්තයේ මේ ස්පර්ශාන්තය නොදැක්ක නොදැක්කොත් ස්පර්ශ සමුදයාන්තයට වෙනවා. ස්පර්ශයත් ස්පර්ශ සංධියන්තය දෙකම දැක්කොත් ආයෙත් ස්පර්ශාන්තය හැදෙනවා. ආයෙ ගොඩ යන විදිහක් නැහැ. දැන් මේ අපි ඉන්නේ ඔහොම කැරක් කැරක. එතකොට ඒ ඇහෙන් පෙන්නපු විස්තරයේ විදිහටම කනත් එහෙමයි. සද්දයක් ඇහෙනවා කියන්නේ ස්පර්ශාන්තය සද්දයක් ඇහෙනකොටම අපි ගාව තියෙන ටික නැගිටලා එන්නේ. ඒක අයිති නෑ අර ස්පර්ශාන්තයට. අපි ගාව යමක් තේරුණා කියලා කියන්නේ ස්පර්ශම්පය. දැන් පාර පාර කියලා කිව්වොත් හැමෝටම කළු පාට දිගට දිගට එකක් තේරලා ඇතිනේ. දැන් මේ වචනේ තිබුණේ නෑ එහෙම කළු පාට දිග පාරක්. අපි කෙනා කෙනා ඉදිරි කරගත්තා. දැන් වෙන ජාතික කෙනෙක් හිටියොත් එයාගේ මේ ශබ්දේ කාට ස්පර්ශ වෙලා සෝත විඤ්ඤාණය උපදී. එයාට ඔය අපිට තේරෙන හිතට පේන කළු පාට දිග පාර පෙනෙන්නේ. පෙන්නේ. එහෙනම් හොඳට තේරෙන්න ඕන කළු පාට දිගට පෙනෙන පාර කියන එක මේ සද්දයට අයිති එකක් නෙමෙයි. ඒක ඇහෙන මට්ටම අරක ඇහෙන දේ දැනගන්න මට්ටම. ඇහෙන මට්ටමට කියනවා ස්පර්ශාන්තය කියලා. ඇහෙන දේ දැනගන්න මට්ටමට කියනවා ස්පර්ශාන්තය කියලා. ඔය විදිහටම කවුරු හරි අපි කියමුකෝ වචන ටිකක් විතරයි සෝත ස්පර්ශෙන් සද්දයක් ඇහෙන්නේ. ඇහෙනකොටම කොන ස්පර්ශාන්තේ. ස්පර්ශ සමුදයන්තය හට ගන්නවා අපිට ස්පර්ශාන්තය නොදන්නකොටම ස්පර්ශ සමුදයන්තය හට ගන්නවා අපි ගාව සිහි කර ගන්නවා අපි මට දැන්න නේද කියලා. දැන් අර අන්දරාත්තයි කටුකාපු එකයි වගේ සද්දේ වෙනම එකක් ඒක සිහි කරගන්නව වෙනම දෙකම නොදන්නකොට ආ ඔබ කොයි කාටද බැනගෙන එන්නේ කියලා දැන් පයින්නවා හැකට. ආපහු අන්දරත්ත කඩා ගන්නවා වගේ එළියට පයින්නවා. ආයෙත් දැන් ඊගාවට ඒ නිසා තියෙන ස්පර්ශය ආයෙ වැඩි. අන්දරත්ත ප්‍රමාණය වැඩි වෙනකොට ලේන ප්‍රමාණය වැඩි. දැන් ඇති වෙන සත්‍ය අරඹය ඇති වෙන තරහ ආයෙත් වැඩි. නැත්තම් ওই වගේම සත්‍යයක් ඇහෙනවා. අනේ මට හොඳ කියනවා මගේ ಗುಣ කියනවා මාව ප්‍රශංසා කරනවා නේද කියලා තමන්වම උපදවා ගන්නවා. උපදවාගෙන දැන් ඉතින් ඒ වචන කියන පැත්තට පුදුම සෙනෙහසකින් ආදරයෙන් නැඹුරු වෙලා කටයුතු කරනවා. මට හරියට ප්‍රශංසා කරනවා කියලා. අන්තිමට තමන්ව හොඳයි කියලා ඔසවගෙන පොඩි දාගෙන තියෙන්නේ තමන්ව තමන්ට පොඩි දාගෙන තියෙන්නේ තමන්වයි. තමන් වැරුම් අහගෙන තියෙන්නේ තමන්ගෙමයි. අරහි සද්දයක් විතරයි මට බයිනවා කියලා හෝ ප්‍රශංසා කරනවා කියලා හෝ කියන එක හදාගෙන තියෙන්නේ අපිමයි. එතකොට ස්පර්ශයන්තය සහ ස්පර්ශ සමුදයන්තය කියනකොට එයා දන්නවා සද්දය ඇහෙන ප්‍රමාණයත් අන්තයක්. ඇහෙන දේ අරඹය දැනගන්න සීමාව ස්පර්ශ සමුදයන්තය. දැන් මේ අන්ත දෙකේ ඉඳලා ස්පර්ශාන්තයේ හිතියොත් කියන දෝෂේ තමයි ස්පර්ශ සමුදයන්තය නවත්තන්න බෑ. ස්පර්ශ සමුදයන්තයේ හිතියොත් ස්පර්ශය ඇති වෙන කාපව නවත්තන්න බෑ. මේ රහ ආවොත් ඊගාවත්ත කඩා ගන්න අලිය අත දානවා කියන එක නවත්තන්න බෑ. අන්දර කටු කෑවොත් කට තුවාල වෙලා ලේනවා කියන එක නවත්තන්න බෑ. කට තුවාල වෙලා ලේ ආවොත් ලේ රහ බෑනකොට ඒ රහ ගැන නොදන්නකොට ඒක ගන්න නැවත ගහට අත දානවා හොඬේ දානවා කියන එක නවත්තන්න බෑ. ඒ විදිහට ස්පර්ශාන්තය ස්පර්ශ සංයන්තය දෙක දැනගන්න ඊට පස්සේ නාසයත් ගන්ධයත් ගහන විඥානයත් කියන ටික ස්පර්ශයන්ට. කියන්නේ ගන්ධ සුවඳ දැනෙන මට්ටම පොඩි ළමයාගේ වගේ. ওই ස්පර්ශාන්ත කියන ටික හයම තේරුම් කරගන්න අවුරුදු 4 මාස 3-4ක පොඩි ළමයෙකුට දැනෙන මට්ටමක් වගේ. මොකුත් විස්තර නැහැ. කෙලස් කියන්නේ කෙලස් නැහැ. කිලුටු නැහැ. කිලුටු නැහැ. අනුශය විතරයි. කෙලෙස් ඇති වෙන්න පුළුවන් හේතුව විතරයි තියෙන්නේ. ඔතෙන්ද කියනවා මොකද ස්පර්ශ අන්තේ පොඩි ළමයාගේ මට්ටම. ලොකු ළමයා කියන දේ, වැඩි හිටියා කියන දේ, වැඩියෙන් හිටියා කියලා කියන්නේ මොනවද? සම්මුතිය අන්තේ. අර අර ළමයාට වඩා එයාට තිබුණ ඉස්සර එකක් එක්ක මේ දෙවෙනි අන්තයක් ඇති වෙලා ඒකයි වැඩි හිටි කියන්නේ අපි. වැඩියෙන් හිටලා තියෙන මොනවද? සමුදේ අන්තය ඇවිල්ලා ඒකයි. පොඩි ළමයාට ඒ අන්තේ නැති හින්දා අපිට තියෙනවා මොකද්ද සමුදේ අන්තය කියලා තියෙනවා. මේ දන්නවා කියලා කියන්නේ වෙන මුකුත් නෙමෙයි බාහිර ලෝක දෙයක් නෙමෙයි තියෙන්නේ. අපි ගාව තියෙන අන්ත දෙක. මේ. එතකොට මේ පින්වතුන්ට ඔය ඔය අනුසාරයෙන් තේරුම් කරගන්න ඕනේ සක්කාය අන්තය සහ සක්කාය සමුදය අන්තය කියනකොට සක්කාය අන්තය කියනකොට සිහි කරගන්න අර ඇහැ චක්කු රූප චක්කු විඥාන ස්පර්ශය වගේ මනස ධර්මායතන මනෝ විඥාන කියන මට්ටම ස්පර්ශාන්තය කියලා මේ ස්පර්ශ ආයතන හයේ ස්පර්ශ මට්ටම ඒකද ගලපලා උපමාවකින් තබා ගන්න පොඩි ළමයාගේ මට්ටමේ පොඩි ළමයාගේ මට්ටමේ කියන්නේ පොඩි ළමයා විතර නෙමෙයි අපිද අපේ ආරම්භක අවස්ථාවයි ඒ අවස්ථාවයි මෙහෙම හැට පෙනෙන අවස්ථාවයි ඒ අවස්ථාවයි එකයි. ඊට පස්සේ අපි ලොකු උනේ එයා පොඩි උනේ සමුදයාන්තිත නැතිකම නිසා මිසක වෙන දෙයකින් නෙමෙයි අපි ලොකු උනේ සමුදයාන්ති තියෙන හින්දා නැත්තම් පෙනෙන දේ ගැන දන්නවා. එතකොට මේ සමුදේ ස්පර්ශාන්තය සමුදයාන්තිය දෙක නොදන්නා තමයි ආපහු ස්පර්ශාන්තිය දෙන්න හේතුුනේ කෙනෙක් දන්නවනම් මේ මට්ටම ස්පර්ශාන්තය මේ අන්තයේ තිබුණු සමුදය කියන එක නවත්තන්න බෑ. සමුදය ස්පර්ශ සමුදය අන්තය මේ මොන පෙනෙන ඇහෙන දේවල් දන්නා බව කියන්නේ සමුදය අන්තය. මොන විදිහට දැනගත්තා? පෙනෙන ඇහෙන සිද්ධියම අන්තයක් නම් ඒ අන්තයට ඇතුළත් වයි. එතන අපි දන්නවා හේතුඵල ධර්මයක් තියෙනවා. විතක හේතුවක් නිසා හටගන්න ඵලය ඵලය හේතුවක් වෙනවා. ඒ වගේ පෙර අවිද්‍යා සංඛාර ආදී හේතු ටිකක ඵලය තමයි මේ ස්පර්ශය කියන අන්තය. දැන් ස්පර්ශ කියන අන්තේ හේතු කරගෙන තමයි ස්පර්ශ සමුදය කියන හේතුව හැදෙන්නේ. මේ ඵලය හේතු කරගෙන තමයි ස්පර්ශ සමුදය කියන ඵලය හැදෙන්නේ නැවත හේතුවකට යන්න. ස්පර්ශ සමුදය කියන ඵලය. ඒ ස්පර්ශ සමුදය කියපු ඵලය හේතු කරගෙන තමයි නැවත ස්පර්ශයක් හැදෙන්නේ. එතකොට මේ ස්පර්ශයේ අන්තය උදව් කරගන්නේ නැතුව ස්පර්ශ සමුදයන්තයට එන්න බෑ. ඇහැ නැතුව තණ්හාව හැදෙන්න ක්‍රමයක් තියෙනවා. එතකොට ඇහැට සාපේක්ෂව තණ්හාව ඵලයක්. දුකට සාපේක්ෂව තණ්හාව හේතුවක්. ආපහු ඇහැ ලැබීමට සාපේක්ෂව තණ්හාව හේතුවක්. එතකොට මේ ස්පර්ශාන්තය කියනකොට පිටියෙන් ගත්තාම පිනෙන, ඇහෙන, දැනෙන, දැනගන දික්ටි සුතමුත විනාද. නැත්නම් ස්පර්ශ ආයතන හයේ උප්පත්ති අවස්ථාව දැනගන්න උපන්න දේවල් අරබයා හොඳ හෝ නරක හෝ කතාවක් නෑ මොන විදියකට හරි විස්තරයක් තිබුණොත් ස්පර්ශ සමුදය කියලා දැනගන්න. ඔන්න ස්පර්ශාන්තය ස්පර්ශ එක්කන්තයක් ස්පර්ශ සමුදයන්තයක් කියනකොට ඕගලන්ට දකින්න පුළුවන් වෙන්න ඕනේ ස්පර්ශාන්තය කියනකොට කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන මුළු තුන් ලෝකෙම අයිති මේ ස්පර්ශාන්තයට. මොකද මුළු තුන් ලෝකෙම තියෙන චක්කු සම්පස්ස, සෝත සම්පස්ස, ගාහන සම්පස්ස, ජීවා සම්පස්ස, කාය සම්පස්ස, මනෝ සම්පස්ස කියන ස්පර්ශ ආයතන හය හෝ හයෙන් කුමන කුමන ස්පර්ශ ආයතනයක් මතයි තියෙන්නේ. නේද? එතකොට ස්පර්ශ සමුදයාන්තය කියලා කියනකොට මුළු තුන් භූමියම අනෝ යන්න තියෙන හේතු ටික දකින්න. තුන් භූමියයි තුන් භූමිය අනුව යන්න ගිය තියෙන හේතු ටිකයි. තමා අන්ත දෙක. ওই දෙකේ ඉන්න කෙනා මධ්‍යම ප්‍රතිපදාවේ නෙමෙයි. තුන් භූමිය තුල ඉන්න කෙනා හෝ ඒ තුන් භූමිය ඇතිවෙන හේතු හදාගැනීමෙන් ඉන්න කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගික ඉන්නව නෙමෙයි කියලා මේ කිව්වේ. තව පැත්තකින් ගත්තොත් ස්පර්ශ ආයතනය කියන එක දකින්න ලෝකෙනේ. ස්පර්ශ ආයතනය තමයි ලෝකෙ කියලා කියන්නේ. ලෝකෙ ඉන්නවා කියන්නේ චක්ක සම්පස්ස, සෝත සම්පස්ස මේ ටිකේ පැවැත්ම තමයි ලෝකෙ කියන්නේ. ස්පර්ශ සමුදය කියලා කියන්නේ ලෝකෙ ඇති වෙන විදිහට ඉන්නවා. කෙනෙක් ලෝකයේ හෝ ලෝකයේ ඇති වෙන විදිහට ඉන්නවනම් එයා ලෝකෝත්තර නෙමෙයි කියලා මේ කිව්වේ තමයි. තේරෙනවද? ලෝකෝත්තර නුවණක් තාම තියෙනවා නෙමෙයි ලෝකෝත්තර නුවණ ඇතුව කටයුතු කරනවා නෙමෙයි කියන එකයි කිව්වේ. එතකොට ස්පර්ශ නිරෝධයේ නැදයි ලෝක නිරෝධයේ නැදයි කියලා පෙන්නනවා. මෙතනදී මෙන්න මේ කාරණාව ටිකක් වටිනවා. හැබැයි ගැඹුරුයි. මේ ස්පර්ශ නිරෝධය නැතයි කියලා කියන කාරණාවෙන් කියන්නේ මොකක්ද? ලෝකයක් ලෝකයේ ඇති වෙන හැටි කියන දෙකම අන්ත නම් ලෝකයේ හසු වෙන්නේ නැතුව ලෝකයේ උපදින්නේ නැතුව ලෝකයේ තණ්හාවක් ඇති වෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් මෙන්න මෙතන තමයි නැත්නම් මෙන්න මේ විදිහට ඉඳලා තණ්හාව නැති කළොත් තණ්හාව නැති වුත් එයාට මහා පුරුෂයා කියලා කියනවා. එයා ලෝකේ රාජික නෙමෙයි මහා පුරුෂයෙක්. ඈ මහා පුරුෂ විහරණය. ශුන්්‍යත විහරණය. එතකොට ස්පර්ශ නිරෝධය කියලා කිව්වේ ස්පර්ශ සමුදයත් ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් දෙක හසු වෙන්නේ නැති විදිහට ඉන්නවනම් නිර්මාණය වෙලා තියෙන ස්පර්ශ නිරෝධය. ස්පර්ශ නිරෝධයට හිටියොත් නිර්වාණය වෙලා තියෙන ස්පර්ශය සහ ස්පර්ශ සමුදයන්ති අතහැරෙන එක. එතකොට ස්පර්ශ නිරෝධය කියන එකෙන් මම අදහස් කරන්නේ කිසිම අරමුණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ කිසිම අරමුණක් නැතුව ඉන්න එකනේ ඔව් නැතු ඉන්න එක තමයි. හැබැයි අපි හිතන විදිහට ඇස් දෙක වහගෙන එක තැනක ඉන්න සිද්ධියකින් නෙමෙයි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම කියන මේ ආයතන සම්පූර්ණම ආයතනයන්ගේ නිරෝධයකින්මයි ඉන්නේ. ඒ ආයතන නිරෝධය කියනකොට ඒ ස්පර්ශ නිරෝධය කියනකොට එක තැනක ඇස් දෙක වහගෙන කිසි දෙයක් නැති අවස්ථාවකට පත්වෙච්ච තැනක් ගැන විතරක් නෙමෙයි මේ කියන්නේ. මෙතන තියෙන පුදුම දේ අන්න ඒකයි සාමාන්‍ය කෙනෙකුට එයාව දැක්කටවත් හොයන්න බෑ. එයා කඩේ යන කෙනෙක් වෙන්නත් පුළුවන්. වතුර කලයක් ගේන කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් එයා ඒ ටික කරන්නේ ස්පර්ශ නිරෝධයක ඉඳගෙන ස්පර්ශය අන්තිමත් මිදිලා ස්පර්ශ සමුදයට අහු වෙන්නේ නැතුව මේ ටික කරන්නේ. ස්පර්ශාන්තයේ දුරු නොවිච්ච කෙනා එයාගේ ස්පර්ශයෙන් අන්තයෙන් බලලා අරයත් ඒ වගේ අන්තය පරිහරණය කරනවා කියලා කියයි. නමුත් මෙයා කරන්නේ ඒ ලෝකයේ මට්ටමෙන් මිදිලා. අන්න එහෙම දර්ශනයක් ගැනයි මේ පෙන්වන්නේ. මොකද මේවා මේ ස්පර්ශාන්තය කියන එක ස්පර්ශ සමුදයාන්තය කියන එක නැති වෙනකොට නිවන නම් අපි මැරෙනකොට ඉතිරිම නිවන් දකින ස්පර්ශාන්තය අත්හැරෙනවන්නේ. එතකොට ස්පර්ශාන්තය අත්හැරෙනවා ස්පර්ශ සමුදියාන්තය ඒ කියන්නේ මව් කුසක එහෙම ඉන්න කාලේ මරුවොත් කෙලින්ම නිවන්. ඇයි? ඒ තාම ස්පර්ශ සමුදියාන්තය හැදලා නැහැ ස්පර්ශාන්තය විතරනේ තියෙන්නේ. තියෙනාන්තයත් අතහැරෙනකොට දෙවෙනියන්තයත් අතහැරුණ නැත්නම් කෙලිම නිවන් දකින්නේ නැහැ. එහෙම සිද්ධියකින් නෙමෙයි. ඒකයි මම කිව්ව කොහොම නැති තැනකින් නෙමෙයි. මොකද ස්පර්ශයන්තේ නැති වුණාට ස්පර්ශයන්තේ එතන අවිද්‍ය අනුසී හිඳිලා නැහැ. එයා අන්තය අතහැරලා නැහැ තාම. අන්තක ඉන්න හිඳයි ඒක හරියන්නේ නැත්තේ. ඒ කියන්නේ එහෙම නැතිවීමකින් නෙමෙයි මම මේ නැතිවීම කියන්නේ කියලා කියන්නේ. ස්කන්ධයක නැතිවීමෙන් නෙමෙයි මේ ස්පර්ශ නිරෝධය පනවන්නේ. අපි හිතාගෙන ඉන්නේ ස්පර්ශ නිරෝධය කරන්න එහෙනම් ඇහැ නැති වුණොත් හරි කියන තැනක ඉන්නේ. ඇහැ තිබුණත් ඇහැ නැතත් එයාට චක්කු සම්පස්සේ නිරුද්ධ වෙන ක්‍රමයක්. අපි චක්කු සම්පස්සේ දකින්නේ ඇහැ ඇති කල්ලිම චක්කු සම්පස්සේ ඇහැ නැති වුණාම චක්කු සම්පස්සේ නැහැ. මොකද අපි දකින විදිහට උපතින්ම අසන්ද කෙනෙක් ලොකු භවනා කරපු කෙනෙක්. ඇයි එයා කෙලෙස් ගොඩක් අඩු කරගත්ත කෙනෙක් චක්කු සම්පස්සේ නැහැ. එතකොට උපතින් සද්ද ඇහෙන්නේ නැති කෙනත් ආයතන වල සෑහෙන සංවරයක් තියෙන කෙනෙක්. ඇයි? සෝත සම්පස්සිත නැහැ. ඇස්පේ එන්නෙත් නැහැ. කන් ඇහෙන්නෙත් නැති ලොකු ලාභයක්. ලකෙලෙස් භාගයක් ගෙහිලා නමුත් එහෙම පනවන්නේ නැහැ මේ ශාසනය. ඔය ඔය කී විදිහට ගත්තොත් ආයතන හයම මොක ගින්නකට එහෙම අහු වෙලා පිච්චෙනවා කියන්නේ ඉතින් උපරිම ලාභයක් නේ නමුත් මේ මේ ඥාන දර්ශනය ඒකයි මේ ලෝකිත අදහන්න බැරි මේ ඥාන දර්ශනය ගැන මතක් කරන්නේ. ඇහැ ඇතිකම හෝ නැතිකම මත නෙමෙයි මේ ස්පර්ශ නිරෝධේ පනවන්නේ. කොහොමද ඒක කොහොමද ඒක අපි පනවන්නේ? ඕන අපි එදා ඉස්සෙල්ලාම දවසේ දේශනා කරපු දර්ශනය නිකන් අපි ආපහු ගමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එදා පළවෙනි දවසේ දේශනා කරපු දර්ශන ටිකක් ශ්‍රී කරලා ගන්න. නසඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපි අසඤ්ඤේ න විභූත සංඤේ. ඒවං සමේතස්ස විභූති රූපං. එතකොට මේ ස්පර්ශයේ ස්පර්ශ නොවෙන්නේ මොන විදිහටද කියලා අහනවා. රූපං විභූතේන පුසන්ති පස්සක්. රූපේ ඉක්ම ගියාම ස්පර්ශය ස්පර්ශ නොවෙනවා. එතකොට ස්පර්ශය නැතිනම් ස්පර්ශ සමුදය නැහැ. එතකොට උපදින ධර්මතාව දෙක ස්පර්ශ නිරෝධය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ලක්ෂණයක්. දර්ශනයක්. නසඤ්ඤ සංඤේ කියලා කිව්වේ මොකද්ද කියලා අපි පොඩ්ඩක් බලමු. ලෝකේ හැම කෙනෙකුටම පුළුවන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන සංඥා හයෙන් ඉන්න. ඒ කියන්නේ රූප සංඥා කියලා කිව්වේ හිතුවත් නැතත් රූපේ තියෙනවා කියන දැක්මක හිටියයි. ඒ කියන්නේ පුංචිම ළමයා කියන මට්ටම ගන්නකො රූපය දිහා බලාගෙන ඉන්න මට්ටමම එයා රූප සංඥාවකින් ඉන්නේ. ප්‍රඥාප්තිය නැති වෙන පුළුවන් ප්‍රඥාත් වලට උගෙන් තියෙන දර්ශනය තමයි සංඥාව. රූප සංඥා කියලා කියනකොට ඒ පෙනෙන මට්ටම. එතකොට එතනින් ගත්තාම ඔක්කොම විස්තර ටික අයිති. ඒක මෙයාගෙන කවර කතාවද? අර ටිලෙන් ටිලෙන් එක එල්ලලා තියෙන මට්ටම පෙනෙන මට්ටමම ගන්න හැට රූප සංඥා. පෙනෙන ඒකට පෙනෙනකේ විස්තර ටික පැත්තකින් දැමේවා. රූපයක් පේනවා කියන සිද්ධිය එකම එන්නේ. ඒක රූප සංඥා. ඊට සද්දයක් ඇහෙන සද්දයට කන් දීගෙන ඉන්න පුළුවන් පොඩි ළමයට වගේ. නමුත් ඒ සද්දේ කවුද මොනවද ඒ විස්තර නැහැ. සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. කියන මෙන්න මේ සංඥා හය තමයි ලෝකේ. තේරෙන්නේ? දැන් මේ දෙනවා ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට ඉලක්කයක් දෙනවා නසඤ්ඤ සංඤේ. මේ ලෝකයාගේ සංඥා හයේම සංඥා නැති වෙන්නත් ඕනේ. ඔන්න දෙන උත්තරේ. නසඤ්ඤ සංඤේ. ඒ කිව්වේ දැන් මේ ස්පර්ශ නිරෝධයේ ඉන්න කෙනා ආර්ය අෂ්ටාංග මාර්ගයේ හිටියොත් මොකද්ද වෙන්න ඕනේ? එයාට රූප සංඥාව, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටක සංඥා, ධම්ම සංඥා කියන එකම සංඥාවක්වත් තියෙන්න බෑ. එකම සංඥාවකින්වත් යුක්තව ඉන්න බෑ. දැන් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන එකම සංඥාවකින්වත් ඉන්න බෑ කියලා කිව්වොත් අපි අපිට ගන්න පුළුවන් එහෙනම් හරි අපි විසඤ්ඤ වෙලා ඉමු කියලා. ඒ හින්දා අනිත් පැත්තට දේශනා කරනවා. ඔය සංඥා හයෙන් එකකවත් ඉන්නත් බෑ. හැබැයි ඒ වෙලාවේදී විසඤ්ඤ වෙලා ඉන්නත් බෑ. උත්තර දෙනවා මොකද විසඤ්ඤ වෙලා සීමුච්ඡා වෙච්ච කෙනාට රූප සංඥා සද්ද සංඥා නැහැනේ. එහෙනම් විසඤ්ඤ වෙන්නත් බෑ. හරි එහෙනම් විසඤ්ඤුනේ නැතිවට අපි අසඤ්ඤ තලයට ගියොත් හරිනේ එහෙනම් කියලා කෙනෙකුට තීරණයක් ගත්ත හැකි. එහෙනම් සංඥා නැති අසඤ්ඤ සත්‍ය අතර ඉපදිලා ඉඳ බෑ. එහෙම ගියත් එහෙම ගිහිල්ලත් නෙමෙයි. එහෙනම් අපි නේව සංඥාන අසඤ්ඤතල අරූපී බ්‍රහ්මලෝකෙට ගිහිල්ලා අපිට ඒක රූප සංඥා සද්ද සංඥා නැහැ. දැන් බුදුජානක ඒක තාවරණ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා කියන ඒවා නැතුව ඉන්නත් ඕනේ. හැබැයි එහෙම නැති වුණා කියලා ඕගොල්ලෝ අසංඥ වෙලා ඉන්නත් බෑ, විසංඥ වෙලා ඉන්නත් බෑ, නේව සංඥා, නා සංඥා තලෙ ඉන්නත් බෑ. ඒ කියන්නේ මේ ලෝකෙම සංඥා සහිතව ඉන්නත් ඕනේ. හැබැයි මේ සංඥාවන්ගෙන් ඉන්නත් බෑ. ඔන්න ඕක තමයි කියපු උත්තරේ දා. ඔන්න ඔය ටිකමයි ඔය අදත් කිව්වේ. ඒ කියන්නේ මෙයාට කියනවා මොකද? නිරෝධ සංඥාවෙන් ඉන්න කියලා. තේරෙනවද? ඔකට කියන උත්තරේ තමයි මොකද්ද? නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියනකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් මෙහෙම සිහි කළ කිසිම දෙයක් නැති හිස් බව අරමුණු කරගෙන ඉන්න එකයි මේ නිරෝධ සංඥාව කියලා. නිරෝධය නිවන කිසිම දෙයක් නැති තැනක් අරමුණු කළ එහෙම නෙමෙයි. යම් සංඥාවකින් ඉන්න ඕගොල්ලන්ට ඇහැ කන දිවනාසය ශරීරය මනස කියන මේ ටික නිරෝධයට ගිහිල්ලා නම් යම් විදිහකට ඉන්න යම් දර්ශනයකින් බලනකොට මේ ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අහු වෙන්නේ නැති විදිහකට බලන්න පුළුවන් නම් යම් විදිහකට හිත තියලා බලනකොට රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්ක ධම්ම කියන ටික නිරුද්ධ වෙන විදිහට හිත කියන්න පුළුවන් නම් ඒ විදිහට බලන එකට කියනවා නිරෝධ සංඥාව කියලා. නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය කියන ධර්මතා දෙකක් තියෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න. සංඥා නිරෝධය කියලා කිව්වේ මොකද්ද? කිසිම සංඥාවක් නැතුව හරියට මලමිණියකයි සංඥා නිරෝධයටපත් වෙච්ච රූපිකයි අතර වෙනසක් වෙනස තියෙන්නේ ඒ රූපේ මලමිණියට වඩා මේ ඉන්ද්‍රිය ප්‍රසන්නකම තියෙනවා ශරීරයේ උෂ්ණත්වය තියෙනවා ආවිෂයේ නිවන එච්චර නමුත් මේ හැඟීම් ගැනීමක් ඒව මොකුත් නැ විඥාණයම නිරුද්ධයි සංඥාවයි විඥානයයි දෙකම නිරුද්ධ සංඥා නිරුද්ධයි. නිරෝධ සංඥාව කියලා කියන්නේ සංඥාවක් තියෙනවා යාට. මේ වගේ හැඳිනීමක් තියෙනවා. හැබැයි ඒකට දුක්ඛ නිරෝධය දුක නිරුද්ධ වෙන විදිහ සංඥාවක්. එයාට ලෙඩවීම මහලු බව මරුණා කියලා කෑ ගහලා අඬන විදිහේ සංඥාවක් නෙමෙයි තියෙන්නේ. මෙයා මේ සංඥාවෙන් ඉන්න විදිහට කිසිම දුකක් එන්නේ කිසිම දුකක් නොවන විදිහේ සංඥාවක් තියෙනවා. තේරුණාද කිව්වේ? සංඥා නිරෝධය සහ නිරෝධ සංඥාව කියන එකේ ධර්මතාවය. එතකොට නිරෝධ සංඥාව කියලා කිව්වේ මොකෙන්ද? නිරෝධ සංඥාව කිව්වේ ඒ සංඥාවෙන් ඉන්නකොට මේ ස්පර්ශාන්තය යාට නිරුද්ධ වෙලා. එහෙම නැතුව ඇහැ නැති කරලා නෙමෙයි. ඇහැ කියන්නේ එයා ඇහැ නැති කරලා නුවණින්. මේ මානසික සුඛය එහෙම හිල් කරලා නෙමෙයි. එහෙම ඕනේ නෑ. තේරෙන්නේ? ඊට පස්සේ තව පැත්තකින් දැන් ඔය ඒක තේරුම්ද කියන්නේ? කියපු එක අනුමානයට හරිය මේ කිව්වේ නිරෝධ සංඥාව සහ සංඥා නිරෝධය කියන එකේ වෙනස තේරුණාද? සංඥා නිරෝධය කියන එකේද? සංඥාවම නිරුද්ධයි. ඒ කියන්නේ කිසිම අරමුණක් ගන්නෑ. මලමිණිය වගේ රූපය. ඔය නිරෝධ සමාපත්තියට සම්බන්ධ හැම කියන්නේ සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන්නේ. ඊට පස්සේ නිරෝධ ඒ සංඥා නිරෝධය. නිරෝධ සංඥාව කියන්නේ සංඥා පරිතයි ජීවත් වෙනවා. හැබැයි ලෝකය හසු වෙන්නේ නැති විදිහට ජීවත් වෙනවා. මේ රහතන් වහන්සේලාට පුළුවන් ওই විදිහට. සංඥා නිරෝධයක එකමනේ නිරෝධ සංඥාවෙන් තමයි ලෝක ජීවත් වෙන්නේ. මොකද්ද මේ ඒ ඉන්න සංඥාව නිරෝධ වෙලා තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටප්ප ධම්ම මේවා ස්පර්ශාන්තේ නිරුද්ධ වෙලා. ස්පර්ශාන්තේ නිරුද්ධ වෙලා. කොහොමද මේ සංඥා නිරෝධී ඉන්නේ? ඒක අපි හුරු බුදු වෙන්න ඕනේ. කිටි දර්ශනයකින් මම කියන්නේ අපිට මෙහෙම යම් අරමුණක් පෙනෙද්දී ඇත්තටම මේ බාහිර වස්තුවක් පෙනෙනවා කියන සිද්ධිය සිද්ධිය ඇතිවල තියෙන්නේ මෙහි තියෙන හේතු ටිකෙන් අවිද්‍යා සංකාර විඥාන නාම රූප කියන සිද්ධි ටිකකින් මෙහෙම යම් වස්තුවක් පෙනෙනකොටම මං අපි ශ්‍රේණිකව පෙනෙන දේ ඇති උනේ මෙහෙම නේද කියලා මේ පැත්තට හැරලා හිටියොත් පෙනෙන දේ ඒ කියන්නේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණකට ඉන්නකොට මම රූපය කියන රූපය කියන සංඥාවකින් ඉන්නව නෙමෙයි. පෙනෙනවා කියන සිද්ධිය ඇති වෙනහා නැති වෙන හැටි පැත්තට හැරලා හිටිනවා. මම රූපය කියන එකෙන් අතහැරියා. ඒ කියන්නේ මේ අවිද්‍යා සංකාර විඥාන කියන එකම හේතු ටිකක් නිසා හටගන්න දේ. එකම විදියට හටගෙන නිරුද්ධ වෙනවා. ඔය හටගෙන නිරුද්ධ වෙන සිද්ධියට රූපය, ශබ්දය, ගන්ධය නැ සලආයතන පත්‍ය පාස්ස. ස්පර්ශය කියන අන්තය අපි දැත්ත වුණාම යොන චක්කු සම්පස්ස, ඒ කියන්නේ රූප පේනවා, ශබ්ද ඇහෙනවා කියලා ආයතන හයකට බෙදලා තියෙනවා. ආයතන හයකට බෙදෙන්න ඉස්සර වෙලා හේතු ටික බලන්න අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන කියන සිද්ධි ටික ඇති වෙන්න හේතු ටික ඔක්කොම එක විදිහට ඇති වෙලා තියෙනවා. ඇති වෙච්ච එකේ ඇති වෙලා මෙහෙම උපදිනකොට උපන්න එකේ ඇතිවිච්ච හේතුපත්තකට යද්දී මට රූපයයි සංජයයි ගන්ධයයි රසයයි පුට්ටම්බය කියලා වෙනසක් නැහැ ස්කන්ධයන්ගේ ඇති වෙන හා නැති වෙන හැටි කියන ධර්මතාවයක් විතරයි මගේ ජීවිතේ තියෙන්නේ. නමුත් ඒ ඇතිවීම නැතිවීම නොදන්නකොට මට වෙනම රූපයක් අහුවේ වෙනම සංජයක් අහුවේ වෙනම ගන්ධයක් අහුවේ වෙනම රසයක් හමුවේ වෙනම ස්පර්ශයක් හමුවේ වෙනම ධර්මාරම්භණයක් හමුවේ මට ධර්මතා හයක් හම්බේ හය ආරම්භය චරිත හයක් තේමට ඒ වර්භය කෙලස් එක එක විදිහ නානත්වයකට යයි. තව කෙටියෙන් කිව්වේ රූපය හම්බ වුණොත් ඒ කියන්නේ මේ රූපේ පේනවා කියන මට්ටම ස්පර්ශාන්ත කිව්වනේ අපි. ඒ රූපේ පෙවුනොත් තෙවුන දෙයට හිතුවේ කියන්නේ දැන් උපමාවක් කියනවා බුදුරජාණන් ස්පර්ශ ඒකාන්තයක් ස්පර්ශ සම්පේ අන්ත ඒකාන්තයක් කියන පෙනෙනකොට මෙහෙම බලන බවම හිත ස්පර්ශ සම්පේ ඒකට හැරෙන්නේ නැතුව පෙනෙන දේ ඇති වෙන්නේ මෙහෙම ඉන්න තියෙන්නේ මෙහෙම කියලා මේ පැත්තට හැරලා ඉන්න. එතකොට ඔයා ස්පර්ශයයි ස්පර්ශ සම්පියන්තේයි අහුවෙන්නේ නැතුවයි මේ ඉන්නේ කියලා කියන්නේ. තේරෙනවද කියන්නේ? අපි අපි කිව්වේ දැන් මෙල්බන් නගරේ තියෙන උසම ගොඩනැගිල්ලට නැග්ග ගමන්ම අපිට පේනවා නම් පෙනෙන අවස්ථාවම ස්පර්ශයන්තේ නම් පෙනෙන්නේ මේ ගෙවල් දොරවල් කියලා අහවල් ගහක් අහවල් ගඟා රතන කියලා විස්තර ටික දන්නවනම් මේක සමුදයන්තේ නම් මෙතනදී දැන් කියනවා පෙනෙන කොටම අනිත් පැත්තට හැරෙන්න මේ ගොඩනැගිල්ලට නැගපු නිසා මේ පේනව නේද කියන එක සිහි කරගෙන ඉන්න එතකොට මේ අන්ත දෙක අතහැරෙනවා මේ පෙනෙනවා කියන සිද්ධියයි පෙනෙන එකේ ඇතුළට යනවා කියන කොටයි එයාට තේරෙන්නේ මේ අරමුණ උපදින්නේ මේ හේතු ටික නිසා මේ හේතු නැති වුණ නැති වෙනව නේද කියන එක එයාට තේරෙන්නේ එහෙම ඇති වෙ නැති වෙන හැටි බැලුවොත් දැක්කොත් මේ අන්ත අතහැරෙනවා. අන්ත අතහැරෙනොත් අන්ත අතහැරියොත් මොකද වෙන්නේ? මේ පෙනෙන ඇහෙන සිද්ධිය ඇති වෙනහ නැති වෙන හැටි එනවා. එහෙම ඉන්නකොට තියෙන වාසිය මොකද්ද? සමුදියන්තයේ සිද්ධ වෙන්නේ ස්පර්ශාන්තයේ තියෙන දෝෂෙ වෙන මොකුත් නෙමෙයි. ස්පර්ශාන්තයේ දෝෂයක් නෑ. ස්පර්ශාන්තයේ හිතුවොත් එයා සමුදිය හදලා නතර වෙන්නේ. සමුදිය හැදුණු අවසන් වුණාට ආපහු ස්පර්ශය හදනවා. ඒ හින්දා ස්පර්ශය කියන එක ඇහැට රූප පේන රූප පේනකොට අපි අකමැති නම් පිටපත හැදෙනවා වගේ. ඕගලගේ ඉදිරි පිටට කෙනෙක් ආවොත් එයා පේනෙන අවස්ථාව ස්පර්ශය වගේ කියලා හිතන්නකො. පේනෙන දේ ආරම්භය මොන හරි හිතන එක ස්පර්ශ සමුදයන්තය කියන්නකො. ওই දෙකට පේනෙන එයාට පේනෙන දේ ගැන හිතන එක කවුරුකටද ඒ වගේ අරමුණක් පේනෙන එකටත් අකමැති නෑ. ඔයගොල්ලෝ මොකද වෙන්නේ? පිටිපස්ස හැරෙන්නකො සෙනිකෝ අනිත් පැත්ත. එතකොට ඔයගොල්ලෝ පේනෙන එකයි පේනෙන දේ හිතන එකයි දෙකෙන් අයින් වෙලා නැද්ද? එහෙ එහෙ වස්තු වලට මොකක් කරන්න ඕනද? අපිට හැරෙන්න විතරයි තියෙන්නේ. ඒ වගේ මහා මුළු ජීවිතේම කාලකන්ණි කරන අසත්පුරුෂයෙක් ඇවිල්ලා වගේ කියලා හිතන්න මේ ඇහැට පේන අවස්ථාව. එතකොට ඒ පේන දේ ආරම්භය පේනවා දැන්. අකමැති කෙනා පේන්නේ නෙමෙයි. මොකද මෙයාගේ දෙන කපටිකම හඳුනගන්න. මේ අසත්පුරුෂය කියලා කිව්වේ අසත්පුරුෂයට වැඩි අසත්පුරුෂයෙක්. ඇයි හතුරනම් කෙලින්ම කඩුවක් කිනිස්සක් පොල්ලක් අරගෙන ආවම කෙලින්ම දන්නවා හතුරක් කියලා අඳුර ගන්න පුළුවන්. තංගල යන්න පුළුවන්. මෙයා එන්නේ අනේ මාමේ නැන්දේ අනේ අය අක්කේ අම්මේ තාත්තේ කියලා පුදුම මිහිරි වචන කතා කරගෙන. ළඟට ඇවිල්ලා පිටින් යන දැනකම් හොයන්න බෑ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ ඉන්න එකම මිත්‍යා සැප දුක් බලන්න තියෙන එකම වස්තුව වගේ මේ ඇහැටනේ තියෙන්නේ. ජීවිතේ තියෙන හොඳම වටිනාම දේ තමයි වගේ මේ රූප පෙන්වන්නේ අපිට. අන්තිමට මෙහෙම පෙන්නලා මේකටම තණ්හාව ඇති කරලා සතර අපායට දානවා. සතර අපායට යන දාන තණ්හාව ඇති කරවන්නයි මෙයා මෙහෙම ඉන්නේ. එහෙනම් හොඳට හඳුනගන්න මේ ස්පර්ශාන්තිය වගේ තමයි මේ පෙනෙන අවස්ථාව. අර අකමැති පුද්ගලයා පෙනෙන අවස්ථාව. ස්පර්ශ අමුතියේ සමුදයන්තය තමයි ඔය අකමැති පුද්ගලයා ගැන තරහවක් හරි ඇති වුණා කියන්නේ දැන් ඉතින් තරහවක් ඇති වුණොත් Tamanට දෝෂෙ තියුණොත් Tamanට මේ වගේ මිනිස්සු තියුණොත් Tamanට ජීවිතේට හිත කරන්නේ කියලා දන්න කෙනා ශනිකව මොකද කරන්නේ? අනිත් පැත්ත හැරෙනවා. ඒ වගේ මේ පුද්ගලයා පේනවා වගේ පේන දෙයට හිතනවා වගේ තම අන්ත දෙක ශනිකව අනිත් පැත්ත හැරෙන. අනිත් පැත්ත කියන්නේ මේ අරමුණ ඇති වෙන්නේ මෙහෙම නේද කියලා බලන්න. සද්දය ඇහෙනකොටත් එහෙමයි. පෙනෙන ඇහෙන දැනෙන ස්පර්ශ ආයතන හයේ මේ පැත්තට ඉඳ එතකොට ස්කන්ධය හටගෙන නිරුද්ධ වෙනවා කියන ධර්ම සංඥාවකින් ඔගොල්ලෝ ඉන්නකොට ඔගොල්ලෝ එහෙම සංඥාවකින් ඉන්නවා මේ සංඥාවට කියන නිරෝධ සංඥාව කියලා. ඇයි මේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පුට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියන මේ ටික අතහැරෙනවා මේකේ. මේ සංඥාවේ ඉන්නකොට ඔයා ඔගොල්ලන්ට රූප සංඥාව අතහැරෙනවා. මේ නිරෝධ සංඥාවකින් එන්නේ ලෝකයේ තියෙන ලෝක ලෝකයේ තුල තියෙන මේ ස්පර්ශ ආයතන හය අරඹේ තියෙන සංඥා අතහැරනවා. තේරෙනවද? මේ පටිච්චසමුප්පාද අවිද්‍යාවච්ච සංඛාරා කියන මේ සිද්ධි. ඔන්න ඔහොම තැනකටයි සංඥා නිරෝධය කියන්නේ. නිරෝධ සංඥාව කියන්නේ. එහෙම නැතුව දැන් මේ මුකුත් නැතුව එහෙම නෙමෙයි. දැන් ඔයගොල්ලෝ එහෙම ඉන්නකොට දෙමව්පිය සහෝදර ඥාති හිත මිත්‍රාදී මැරලා අඬන්න දුක එයිද? දුක නිරුද්ධ නැද්ද? ඔය සංඥාව දුක්ඛ නිරෝධ සංඥාවක් නෙවෙයිද? දුක්ඛ නිරෝධ වෙන්නේ නැද්ද ඒ සංඥාව? අනේ දරුවෝ හොඳයි රන් රිදී මුතුමැණික් හොඳයි කියලා තණ්හාව ඇති වෙයි ওই සංඥාවට. ඔහොම හිතියද ඔයගලන්ට මේ අන්ත දෙක අතහැරෙන්නේ නැති වෙයිද? අතහැරෙනවා. ඒ වගේ මෙන්න මම මේ මතක් කරන ඔන්න ওই වගේ උපායශීලී සිද්ධියක් ගැන මම මේ හැමදාම කියන්නේ. ඒකට මේ මේ ඇහැ අන්ධ කරගන්න කන බිහිලි කරගන්නාම ස්පර්ශාන්තිය නැති වෙන්නවත් ස්පර්ශාන්තිය නැති වෙන්නේ මරණයෙන් පස්සේවත් කියන සිද්ධියක් ගැන නෙමෙයි. ඥාන දර්ශනයක් හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි පෙන්වලා මාර්ගය පෙන්වන්නේ මේ මාර්ගය කියන දුක්ඛ නිරෝධ කරන්නේ. එතකොට මේ ස්වාමීනාංශ පෙන්නපු විදිහට ස්පර්ශ සමුදයන්තය කියනකොට හොඳට දැනගන්න ඕනේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ අරමුණු තේරෙන මට්ටමටම කියනවා මොකද්ද ස්පර්ශාන්තය කියලා ඒ වර්ගය කුමන හෝ විස්තරයක් ගන්න මට්ටමට කියනවා ස්පර්ශාන්තය කියලා. පෙනෙන ඇහෙන දේවල් සහ ඒ දෙයට නැඹුරු වෙලා ඉන්න මනසක් ඇති තාක් ආර්ය අෂ්ටාංග මාර්ගේ නැහැ කියලා හොඳට මතක තියාගන්න. කවුරු මොන විදිහට ඔගලන්ට මේ මේ මාර්ගඵල දෙන්න පුළුවන්. ඔගොල්ලෝ කැමති දේ මාර්ගඵල ගන්න පුළුවන්. නමුත් තේරුම් කරගන්න ජීවිතයෙන් රැවටෙන්න පාරවගොන් තමන්මයි තමන්ට දුකටපත් වෙන්නේ. මේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ ටික අනුවනම් මනසට අනුවනම් මනස පවතින ඒක කාර්ය අෂ්ටාංග මාර්ගය නෑ. ඒකෙන් මිදලා ඉන්න දන්නේ නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නෑ කම් දන්නේත් නෑ. එතකොට ටික ටික හරි ඒකෙන් මිදලා මේ පැත්තට හැරිලා ඉන්න පෙනෙන දේ ඇති වෙනහා නැති වෙන හැටි ගැන බලන්න. ඒක බුදුජානක දේශනා කර නිදොස්සු නිදුක්කු මොනවට දුක් ගැනීම පිණිස පවතින ස්කන්ධය බුදු වේදනා නොවන්නේ. ආර්යෝ නිබ්බේධිකෝ උද්‍යත්තගාමී පඤ්ඤා. ඒ ප්‍රඥාවෙන් ඉන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉන්න කෙනා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩනවා. අන්න ඒ බඳු කෙනාට දුකෙන් මිදෙන්න පුළුවන්. එතකොට අපි දැනගෙන හිටියොත් මේ ස්පර්ශයන්තේ ස්පර්ශ සමුදයන්තේ අපි ජීවත් වෙන්න ඕනේ මෙන්න මේ ටික අතහැරන විදිහටයි කියන ටික තේරෙනවා. කවුරු හරි කියලා දුන්නොත් ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන රූපේ මේ මේ විදිහට බලන්න රූපය නිසා මේ වේදනා සංඥා චේතනා පහළ වෙනවා ඒවා මෙන්න මේ විදිහට බලන්න කියලා කියන කිව්වත් අපිට තේරෙන්න ඕනේ ආවිෂ්ඨාංග මාර්ගය කියලා කිව්වොත් තාම මේ ස්පර්ශයන්තේ මිදලා නැහැ නේද? ස්පර්ශ සංඥාන්තේ මිදලා නැහැ. ඇයි? දැන් මේ රූපය කියන තැනට අපි ඇවිල්ලා දැකලා ඒ කියන්නේ හොඳට තේරෙන්න ඕනේ පිටිපස්සට නෙමෙයි ඉන්නේ. පේන පේන කෙනා දිහා බලාගෙන ඔයාගේ මිදෙන්න නම් එයාගේ තියෙන්නේ දැන් පේනවා. පේන කෙනා තරහක් යනවා. ওই තරහ නැති වෙන්න නම් පේන කෙනාගෙන් මිදෙන්න නම් ඔයා බලන්නකො කෑලි කෑලි කඩලා කියලා මෙයාගේ කන් දෙකද පුද්ගලයා නහයද ඇහැද කියලා කලවලුව බැලුවට පේනවා කියන පැත්තේ ඉන්නවනේ අපි තාම. පේනවා කියන පැත්තයි පේන දේ ගැන හිතනවා කියන පැත්තයි දෙකම අතරනේ අපි අනිත් පැත්ත හැරුවොත් නේ. පේනවා කියන සිද්ධිය නතර වෙලා නැහැනේ පේන දේට මොන විදිහට හිතුවනේ. ඒ වගේ පේනවා කියන සිද්ධියම දුස්සහිතයි කියලා මෙහෙම හැරලා ඉන්න සිද්ධියම. සිහි නුවණින් ආපහු යන්නම ඕනේ. ඒ වගේ ලක්ෂණයකින් හම්බ වුණොත් විතරයි. ඒක ගලපලා බලන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ අවිද්‍යාපච්චය සංකාර සංකාරපච්චය විඥානං කියලා මේ පටිච්චසමුප්පාදය හරහා පංච උපාදාන ස්කන්ධය උදේලය ඒ විදිහට හිත තියන්න ඊට පස්සේ හිත තියලා ස්පර්ශාන්තය ස්පර්ශ සම්භයන්තය යතහරින්න. ඔන්න ඔය අන්ත දෙක එදා අර ස්වාමීන් වහන්සේ මතක් කළා අපිට ජීවිතෙන් තේරුම් කරගන්න ඕනේ ස්පර්ශය කියන එක එක්කන්තෙක් එක්වර සංගය එක්කන්ත ඒ ස්පර්ශ නිරෝධය මතයි. එහෙනම් ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ මෙහෙම හම්බ වෙනකොට ඉදිරිය බලාගෙන ඉන්නව නෙමෙයි අනිත් පැත්ත හැරෙනවා වගේ සිහිනුවණින් හේතුව පෙනෙන ඇහෙනදී ඇති වෙනකොට පෙනෙන ඇහෙනදී ඇති වෙන්න හේතු හේතු ධර්මයට මොනින් යා යුතුයි. ගොඩ නැගිලට නැග්ගහම නැග්ගහ නැගපු නැගපු වෙලාවට පේන දර්ශනය පෙනෙනකොටම ඒ දර්ශනය පේන්න හේතු වෙච්ච ටිකට අපි නොන යා යුතුයි කියන්නේ. එහෙනම් අද මේ ස්පර්ශන්තිය ස්පර්ශන්තියන්ටයි දෙක අපි කතා කළා. අපි ඊගාවට මේ අතීතාන්ත අනාගතාන්ත මේවා ගැන ටිකක් කතා කරමු. අද මේ දේශනාව එහෙනම් හැමදෙනාටම මේ අන්ත හඳුනාගෙන එයින් බැහැර වෙලා නිරෝධ සංඥාවක් උපදවාගෙන මේ ජරා මරණ දුකේ නිරෝධය මේ ජීවිතයෙන් සාක්ෂාත් කරගන්න ලැබේවා